ඉතින් මේ දවස්වල අපි ඉන්නේ මේ දේශනා මාලාවේ 45 වෙනි දේශනාවේ. මේ දේශනා මාලාවම සඳහා අපි සර්වචන් වහන්සේගෙන් දේශනා කරන්න දීච්ච වචිනා සූත්‍රයක් වෙන්නේ චුල්ල වේදාල සූත්‍රය ඉස්සරහින් තියාගත්තේ. ඒ චුල්ල වේදාල සූත්‍රය සර්වච දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙනවා. සර්වඥ ශාසනය නැත්නම් සර්වඥාන්සේගේ දේශනා පසුකාලීන ආචාර්යතුන් වහන්සේලා විසිනුත් සර්වඥන් වහන්සේ මත් නාවංග සත්තු ශාසනය කියලා හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ සර්වඥන්සේ දේශනා කරපු දේශනා නව ආකාරයකට කඩලා පෙන්වන්න පුළුවන් ශාසනය නව ආකාරයි ඒකේ සුත්තංගේ යං වේයා කරණං ගාතායි චුත්තකං වේදල්ලං අපෝතං ජාතකං ආදි වශයෙන් සූත්‍ර වශයෙන් මේ කතා ස්වරූපෙන් කියන තේමාවක් හෝ තේමා දෙක තුනක් සහිත කතා තියෙනවා. ගෙය්‍ය කියලා කියනවා ගාථා නොවන පදබන්දර වලින් තොරව තියෙන ගද්දිය වලට. සුත්තං ගෙයං වේයාකරණං වේයාකරණ වලට වැටෙන්නේ මේ අපි ඉදිරිපත් කරගත්ත වේදල්ල සූත්‍රය. වේදල්ල සූත්‍ර වල තියෙන්නේ හඳුන්වා දීමේ කතා නෙවෙයි. ඒක හඳුන්වාගෙන වැඩිදුරට යනකොට ඒකේ විස්තර විභාග විභාග ව්‍යාකරණ දක්වන වට කියනවා ව්‍යාකරණ කියලා. ව්‍යාකරණ කියන අදහස. ඉතින් මේවට අදාළ සූත්‍ර දෙකක් වේදල්ල වශයෙන්ම චූල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය කියලා වෙනවා. මේ මජ්ක්‍ධිමනිකාය සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෑතක දේව පිළිබඳව විශේෂම සූත්‍ර පිළිබඳව කාගෙත් අවධානය වැටුණාට පස්සේ නව අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ අවබෝධ කර ඇත්තන්ගේ සාකච්ඡා කියලා. පීඩල්වල තියෙන්නේ යමක් අවබෝධ කරගත්ත කෙනෙක් තව කෙනෙක්ගෙන් හරස් ප්‍රශ්න අහනවා හරියට දන්නේ නැතුව වගේ. නමුත් ඒක සාමාන්‍ය සීමේසී භාවනා නොකරපු කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්න වෙයි යන්නේ. ප්‍රශ්නවත් ඊටමත් ගැඹුරුයි. එතකොට ඒ අර අවස්ථාව ලබාගෙන උත්තර දෙන අවබෝධ ලැබු කෙනත් බොහොම ගැඹුරකට තුරු දෙන විදිහට තුලාන්තයකට තුරු දෙන විදිහට උත්තර දෙනවා. ඉතින් ඒ වගේ සාකච්ඡා තමයි වේදල්ල වශයෙන් දැනෙන්නේ. ඊට අමතරව ඉතින් ජාතක කතා, උදාන කතා, සුත්තංගේ යම් බියා කරන කතා, ඉතිවුත්තක කතා ආදී වශයෙන් සූත්‍ර කියනකොට විවිධ ක්‍රමවලට වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් මේ වේදල්ල සූත්‍ර වැටෙන්නේ වේයාකරණ වලට. ඒකෙදි මේ සාකච්ඡාවට භාජනයේ මූලස්ථාන වෙන්නේ නැත්නම් සාකච්ඡාව පවතින්නේ රහත් මෙහෙණින් වහන්සේ නමක් සහ අනාගාමියෝ අනගාරික උපාසක කෙනෙක් අතර. මේ දෙපළ ඉස්සරහා විවාහ කාමුද අමියන් වශයෙන් තමයි හිටියේ. පස්සේ දෙන්නම මේ ශාසනගත වෙනවා උපාසක මහත්තයා කල්ලාතුවම බුදුචාන් වහන්සේ ආශ්‍රය කරලා මාර්ගඵලලාභී වුණාට එයා අනා මේ අනාගාരിക තත්වෙට නතර වෙනවා අනාගාමි වෙලා උපාසිකාව වහාම තීන්දු කරනවා එයාට එහෙම අතරමැද තැනක ඉන්න බෑ එක්කෝ ජීව ඉන්න ඕනේ එක්කෝ පැවිදි වෙන්න ඕනේ සකලෙම පැවිදි වෙන්න ඒ වගේම ඒ ධම්මදින්න නම් උපාසිකාව අරහත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ මේ උපාසකතුමා මේ ආර්යාව තමන්ගේ පුරාණ දූතිකාව පරීක්ෂා කරන්න වගේ තමයි මේ ප්‍රශ්න අහන්නේ. එතනදී දිගට සූත්‍ර මේ ප්‍රශ්න රාශියක් තියාගෙන දැන් ඉන්නේ අවසානෙට මේ සූත්‍ර නිමාවටත් කිට්ටුවට මේ වෙනකොට තියෙන්නේ මේ වේදනා චෛතසිකයේ පිළිබඳව. ඒ වේදනා චෛතසිකයේ පිළිබඳව ඊටාමත්ම සවිස්තර විස්තරයක් වෙන කොහෙවත් හොයන්නත් නැහැ. පොත් කියවන කෙනෙකුට වේදනා ස්කන්ධේ වේදනා චෛතසිකය පිළිබඳව ඒකේ විචිකම් මට්ටම පරිඋත්ථාන මට්ටම අනුශය මට්ටම දක්වම බොහෝම ගැඹුරකට මේ සාකච්ඡාව දෙකෙනිනවා. ඉතින් අපි <clears throat> ගිය වතාවේ 44 වෙනි දේශනාවේදී අපි ඒක ඉස්සරහින් තියාගත්තා. ඒකෙදී වේදනා වර්ග පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. ඒකෙදී කීපාර මතක් කරගත්ත එක ටිකක් කීපාර සාකච්ඡා කරගත්ත එක මතක් කරොත් ලෝකයා සාමාන්‍යයෙන් මේ සැප දුක මැද හිරලා ගත කරනවා සැප ප්‍රතික්ෂේප ලබන්න සැප අභායමි දුක ප්‍රතික්ෂේප කරමින් නමුත් වේදනා චෛතසිකය නැත්නම් විඳීම් කියන මාසුකා ගත්තොත් මේ දෙකෙන් පමණක් මේ මාතෘකාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ දෙක මැද ඇත්තා වූ අදුක්ඛම සුඛ වේදනාව කියලා අලුත් මාතෘකාවක් හඳුනා දෙන්න වෙනවා. ඒක නිසා හුත්තු මාතෘකා හඳුනා දීමක් නෙවෙයි බොම ගැඹුරක් සහිතවයි. ඒ තුන්වෙනි විදීම් කාණ්ඩය හඳුලා දෙන්නේ මොකද නිවන් පෙත වැටලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ මේ අදුක්ඛම සුඛ වේදනාව හරහා. ඒ නිසා අපි යම්තාක් මේ ලෝකේ ආධ්‍යාත්මිකෝ වේවා භෞතික වශයෙන් හෝ වේවා සැප දුක දෙක හොයාගෙන යන ගමනේ අපිට කවදාකවත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ ඒක නිසා අපි මේ යෙදී සිටින භෞතික ඥාන විභාගයේදී හරි අසරණ අන්ධකාර තත්වයක් තියෙන්නේ. ඒක පිළිබඳව ਸਰවචන්නාන්තයේ තියෙන අනුකම්පාවක් මේ මිනිස්සයෝ සැප දුක දෙක හොයාගෙන දඟලනවා. මේ දෙකේ කිසිම තැනක කෙලවරක් නැහැ, නිවනක් නැහැ. ඒක නිසා වේදනාව චෛතසිකයක් ස්කන්ධයක් වශයෙන් වෙන් කරගෙන විවේකීව වාඩි කරවගෙන කන්න පොන්න දීලා නාන්න දින්න දීලා කියලා දෙන්න වෙනවා. මේ වේදනා චෛතසිකය gedara doredi dakina නැත්නම් අපි කියන ලෝකායත විශ්යන්ගේ හම්බ වෙන ඔය ශාප ප්‍රති ලබා ගැනීමත් දුක ප්‍රතික්ෂේප කිරීමත් කියන කාරණාව තුළ කෙලවරක් හොයන්න බෑ. කෙලවරක් හොයන්න මුල් ධර්ම වශයෙන් හෝ මේ ශාප දුක දෙක නැති නැත්නම් ශාප දුක දෙක අතරමැද මේකට කියන අදුක්ඛම සුඛ වේදනා කියලා නැත්නම් උපේක්ෂාවට හඳුන්වා දීමක් කරන්න වෙනවා. ඉතින් මේ නිසා මේ වගේ දැනුවත් ඇත්තෝ අනිකුත් උදී ජනතාවගේ අනුකම්පාවේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට පේන්නේ මේ දුක මතිවට තව ප්‍රශ්න අහලා දුක් ඇති කරනවා. අපි දන්නේ නැති ප්‍රශ්න. අපි දන්නේ ප්‍රශ්න අහලා අපි දන්නේ නැති උත්තර දීලා මේගොල්ලෝ මේ මේක කේස් පැලෙන තර්ක හදා ගන්න හදනවා කියලා හිතන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වගේ ප්‍රශ්න අහන්නේ හෝ උත්තර දෙන්නේ නිකන් ආවට ගියක් නෙවෙයි යොමුක් ඇතු ගොනුවක් ඇතුයි ඒක නිසා දුක්ඛ වේදනා සුඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා ඒ විඳීම් වේදනා තුන් කොටසකට කඩලා එක එකක් වෙන් කරලා අහනවා ඒක අහනවා කියන සුඛ වේදනා සාත සුඛං සාතං වේදිතං අයං සුඛ වේදනා කියලා ඒක සැපක් දැනෙනවා මිහිරියාවක් දැනෙනවා අපි ඒකට සුඛ වේදනා ඒතර දුක් වේදනාවට කියනවා දුක්ඛං අසහතං වේදිතං. පෙළන ගතිය දුක් ගය දේලවන ගතියක් තියෙනවා ඒ වගේම අමිහිරි ගතියක් තියෙනවා. මధుර නැති ගතියක් තියෙන දුක් වේදනා කියනවා. එතකොට අදුක්කම සුඛ වේදනා විතර කරන්න වෙන්නේ අසාතත් නැති සාතත් නැති නච්ච සාතං න අසාතං වේදිනා මිහිරෙත් නැති අමිහිරෙත් නැති අදුක් අදුක්ඛම දුක වේදනා කියලා දෙයක් තියෙනවා. ඉතින් මේක මූල ධර්ම වශයෙන් හඳුන්වා දෙන්න ඕනේ මාතෘකාව සම්පූර්ණ වෙන්න. ඉතින් ඊට පස්සේ ඒ විදිහට අන්තම් මේ තප දුක දෙක මැද්දට අදුක්කම සුඛේ බස්සලා විසාකෝපාසකතුමා අහන දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කියලා කියන අපේ ගණන් කිල්ල හැටියට දෙවෙනි පියවර තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී අහනවා සුඛ වේදනා කියන්නේ සැපවත් වූ මధుර වූ වේදනාවක් කියන කට උතරය අරගෙන සුඛපනයේ කිං සුඛා කිං දුක්ඛා කියන ආර්යවෙනි මේ සුඛයයි අපි දැන් හඳුන්වා ගන්න ලද ලෝක සම්මත වේදනාවේ කුමක්ද සුඛපැත්ත කුමක්ද දුක්පැත්ත කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි උසාවියකදී සුඛයේ තියෙන දුක මොකද්ද කියලා. නමුත් අර ඉස්සලා සුඛ වේදනා වර්ගීකරණය කරලා අර්ථකථන දීලා අදිවචන සපේලා දැන් අහනවා සුඛාපනයේ කිං සුඛා කිං දුක්ඛා කියලා. ආර්යවනි මේ කියාපු මේ සුඛ වේදනාවේ මොකද්ද සුඛය මොකද්ද දුක කියලා. ඒතකොට කියනවා <clears throat> සුඛාපන සුඛාපන විසාක ත්‍ිටි සුඛා විපරිණාමා දුක්ඛා කියලා. සුඛ වේදනාව යාදෙන තාක්කල් ඉෂ්ඨිතිය පවතින තාක්කල් පට්ටල තාක්කල් අල්ලලා යන තාක්කල් සුඛයි ඒක මාරු වෙන්නේ වෙනස් වෙන්නේ දුකට වෙනස් වීමම දුක ඒක නිසා සුඛ වේදනාවක ස්ථාවරයේ නැවැත්ම පැවැත්ම සැපයක් ඒක එහෙම වෙනකොට දුකයි ඒ වගේම ඒක තහවුරු කිරීමට වගේ ආනවා දුක්ඛාපන ඒකින් දුක්ඛාකින් සුඛා කියලා. එතකොටවත් අර වචන වරඹයක් වගේ විතරයි පේන්නේ. නමුත් අර චිත්ත අනිපත්ත පෙන්නනවා ඨිති දුක්ඛ විපරිණාම සුඛ. දුක් වේදනාවක් ආපුහාම ඒක yaadෙනවා කාගෙන අල්ලගෙන ඉන්නකම් අමිහිරි ඒ වගේම දුක් කරනවා සුළු. නමුත් ඒක වෙනස් වෙනවා දකිනකොට දුක් වේදනාවගේ වෙනස හැලහැප්පීම හැලහොල්මනේ සුඛයක්. විනාශ වෙන්න හදන දුකක් නේ. ඒක නිසා සප්පයේ පීඨීම සපක් විනාශ වීම දුකක්. දුකයේ පීඨීම දුකක් විනාශ වීම සපක්. එතකොට ඒව වැඩ කරන්නේ එකම න්‍යාය ධර්මයකට. එකම චිත්ත නියාමයකට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ඒවා පිළිබඳව බොහොම සැලකිල්ලෙන් බැලීමක් කරනවා නම් සුඛ වේදනාට කේවල සුඛයක් නැහැ. සුඛ වේදනා නිම වෙන්නේ දුකෙන්. ඒ වගේම දුක් වේදනාට කේවල වූ එහෙම නැත්නම් කියන එකට নিরপেক্ষ වූ සැපයක් නැහැ. දුකක් නැහැ. මොකද ඒක වෙනස් වෙන්නේ සැපයකට. ඒක නිසා ඒකට තියෙන්නේ සාපේක්ෂතාවයක්. සාපේක්ෂතාවයේ දැක ගන්න නම් මේ දුකේ මුලැමැදාග කියන સંદર્ભය ඉදිරිපත් කරගන්න වෙනවා. සැපේ මුලැමැදාග කියන સંદર્ભය ඉදිරිපත් කරගන්න වෙනවා. ඒ නිසා අපි සැප දුක් දෙක සංස්කාර වශයෙන් හඳුනනවා. සංස්කාර කියලා කියන්නේ යමක මුලක් පැනෙනවා නම්, මැදක් පැනෙනවා නම්, අගක් පැනෙනවා. ඒකට සංස්කාර කියලා කියනවා. ඉතින් මේ සංස්කාරයක් වශයෙන් දුක ගන්නකොට දුකේ හටගන්ම, පැවැත්ම දුකක්, නැවැත්ම විපරියාමේ සුඛක්. සැපක්. සුඛයේ හටගන්ම පැවැත්ම දුකයක්, විපරිණාමේ දුකක්. ඉතින් මේ දෙන්න එකිනෙකට අතිනත ගැනීමෙන් තමයි දවස ගත වෙන්නේ. අපි මේ අවදියෙන් ගත කරනවායි කියලා කියන්නේ වින්දනයක් විඳිනවායි කියලා කියන්නේ මට මේ විස්තරය දැනෙනවා කියලා කියන්නේ මතකයට යනවායි කියලා කියන්නේ ඔය ශප දුක දෙක අතරමැද පවතින ආ වූ අතිනත ගැනීමක්. ඉතින් ඒකට ඒ මූල ධර්ම මේන ඒකට මේ කියන සම්මත සම්මුතියෙන් පරිබාහිර වහනවා අදුක්කම සුඛාව පනයියේ කිං සුඛා අක්ඛින් දුක්ඛා කියලා. දැන් අපි දන්න විදිහට මේ සැපෙන් දුකට මාරු වීම සහ දුකෙන් සැපට මාරු වීම කියන අඟුල් කැල්ලක් අරගෙන ගිනි අඟුල් කැල්ලක් කරන අතින් අතට මාරු කිරීම තමයි ජීවිතය කියන්නේ. ඉතින් යත දනවට මේ අතට මාරු කරන මේ අත දනවට ඒ අතට මාරු කරන එහෙම මාරු කර කර හිටියට මේ උපාසකතුමා විශාකෝපාසකතුමා අහනවා කලිම දුක්ඛම සුඛ වේදනා කියන්නේ සාත අසාත නැති මధుරත් නැති අමාදුරත් නැති ඒ චිත්ත tattve ඒ විඳීම් tattve හඳුන්ලා දීලා එවැනි සැපත් නැති දුකක් නැති අදුක්කම සුඛ වේදනාවේ මොකද්ද සුඛේ මොකද්ද දුක කියලා. ඒ චේතනදී ඥානට බර ප්‍රඥා ගෝචර උත්තර දෙනවා අදුක්කම සුඛ වේද ඥානා සුඛා අඥානා දුක්ඛා. ජීවිතේ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා කියලා දන්න ඥානවන්තයාට ඒ දන්නා මොහොත සුඛයක්. ඒක නොදන්නේ ඒක මගාරවල සැපතුකින් විතරක් චිත්‍රය විස්තර කරන්න හදන සැපතුකින් විතරක් කතාව කෙලවර කරන්න හදන කෙනා විදිහේ අඥාවන්තකම නිසා ඒක දුකක්. ඉතින් අපිට සැප දුක දෙක හරහා අපි නොදන්නා ශේෂ්ඨයක සංග වෙලා තියෙන ඥානයකට දොර ඇරෙනවා. ඒ නිසා දුක්ඛානුපස්සනාව එහෙම නැත්නම් දුක්ඛානුපස්සන සතිපට්ඨාන කියලා වෙනම සතිපට්ඨානක් තියෙනවා. ඒක මොකද දන්නවනේ සතර සතිපට්ඨානේ කානුපස්සන වලට වාස්සේ චෛතසික ධර්ම නාම ධර්ම පිළිබඳව කතා පටන් අරගන්නේ මේ වේදනා චෛතසිකී. ඉතින් ඉතින් පොඩ්ඩක් අපි ඉස්සරහට යන්න ඉස්සලා බුදු සුත්තමේ ඥානයේ වශයෙන් බෞසුත භාගයෙන් දැනගන්න ඕනේ පාලියේ වේදනා කියන නම හඳුන්වන්නේ විඳීම් මාත්‍රේට සිංහලයේ වේදනා කියලා හඳින්නේ දුක්ඛ වේදනාවට. එනිසා ධර්මදේශනාදී උතර මතක තියාගන්න මේ දෙක අවස්ථානුකූලව යෙදෙන හැටියට යොදා ගන්න වේදනා කියනකොටම සිංහලයේ විවහාර භාෂාවේ හිත නරක වෙනවා. ඒක පිටන්නේ දුක් වේදනාවක් වශයෙන් නමුත් pāli භාෂාවේ වේදනා චෛතසිකය යොදවන්නේ විඳීම. ඒක සැප විඳීමටත් විඳීම කියනවා දුක් විඳීමටත් විඳීම කියනවා දැන් අපි අහුවෙලා තියෙනවා තවත් එකට සැපත් නැති දුකත් නැති මధుරත් නැති අමధుරත් නැති විඳීමක් තියෙනවා ඒකටත් වේදනාව කියලා කෙනෙක් දන්නවනම් ඥාණයට අහුවෙලා නම් සැපයි ඥාණයට අහුවෙලා නැත්නම් දුකයි ඒ නිසා ඉදිරියට යන්න ඉස්සෙල්ලා මම මේ මේ භාෂා දෙකේ අපි මේ පැටලවාගෙන තියෙන එක වරදොල වටහාගෙන තියෙන එක බේර ගන්න හදන්නේ. ඒක නිසා වේදනා චෛසිකයට ගියාම විදීම් ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ලොකු සඳහන් කරේ අපි වේදනා සාගරයක පතුල ජීවත් වෙන්නේ. ඒක නිකන් වතුරේ ඉන්න මඩ කරි වගේ. ඒ මඩ කරි කියන මාළුවා නිතරම බොරල් බොර වතුරේ මණ්ඩි මණ්ඩි වල වතුරේ අඩිය තමයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ නිතරම තද බල වේදනා සාගරයක. ඉතින් අපේ අත්තල මුත්තල දත්තල බණත්තල කිත්තල කිරිකිත්තල කිරි කැමුත්තල ඉඳලාම මේක මේ සැපසොයන වැඩපිළිවෙලක ගිහිල්ලා තමයි අපි මේ පරිණාමේ අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන අනිකුත් සතුන් ඉක්මවල අනිකුත් පරිණාමගත සතුන් ඉක්මවල මේ වේදනා චෛතසිකයේ දිගේ සැපසොයන වැඩපිළිවෙලක ඇවිල්ලා තියෙනවා. ඉතින් අර විවේක බුද්ධිය තියෙනලාට අපි සැපසොයන පරිසරයක හිටියට පරිණාමයේදී අපිට සිද්ධ වෙන්නේ ස්වභාවික වර්ණය හරහා අපේ හැකියාවල් දියුණු කරගෙන නාම ධර්ම රූප ධර්ම දියුණු කරගන්න. ඒ නිසා අපි මේ පරිණාමයේගත සතෙක් විදිහට බලන ත්‍රිසංගත සත්තුන්ගේ දියුණුවකෙක් විදිහට බලනකොට අපි තර්ජණයට එහෙම නැත්නම් අනාරක්ෂාවට ප්‍රතික්‍රියා කිරීමක් වශයෙන් තමයි මේ වගේ කයක් සහ මේ වගේ හිතක් ඇතුව ජීවත් වෙන නිසා අපි ස්වභාවයේ ප්‍රතික්‍රියාවයි. එහෙම නැත්නම් ඉදිරියට ඉදිරියට දෙයට සැකයෙන් බලලා ඒක අනතුරක් වෙන්නේ කියලා හිතලා Taman හෝ සුවර්ගයාට ආරක්ෂාව සලසා දීම සඳහා යන ගමනක් තියෙනවා. ඊට අමතරව Taman සහ සුවර්ගයාට සැපසොයා දීම සඳහා යන ගමනකුත් තියෙනවා. ඉතින් ওই දෙක අතරත් පටලැවිල්ලක් තියෙනවා මිනිස්යාගේ ඥානය ගැන හොයලා බලනකොට. කෙසේ නමුත් මිනිස්යා අපි මේ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සමාජික වශයෙන් උත්සාහ කරන්නේ මේ සැප වර්ධනය කරගැනීමේ වැඩපිළිවෙල. ඉතින් ඒ සඳහා අපි හිතනවා අපි මේ මධ්‍යමපත්ති ඉපදිච්ච එක තමයි සාපේ. අපි උසස් පන්තික ඉපදුනා නම් අපි දේශපාලන බලය තිබුණා නම් ආර්ථික වශයෙන් අපි යමක් කමක් ඇති අර්ථ ශාස්ත්‍රය අදින් දිනු වුණා නම් සමාජය යහ තත්ත්වයටපත් වුණා නම් සැප ලැබෙයි කියලා. දුප්පතුන් නැති ලෝකයක් ගැන අපි ඒ ධර්ම වල උත්සාහ කරනවා. ඒවත් හැමදාම මේ ධර්ම දියුණුව කියන. ආදේශපාලන විද්‍යාව හැමදාම දියුණුව. ආර්ථික විද්‍යාව, සමාජික විද්‍යාව. මොකද ඒගොල්ලේ කරන කරන ප්‍රකාශයේ ප්‍රතිඵලත් ලබනවා. ඒ වගේම සෑහෙන දුක්කුකුත් තියෙනවා. ඒක පස්සේ ලවගෙන යන්න. නමුත් ਸਰවචනාංශයේ මතක් කරන්නේ මේ බල්ලෙක් Tamange වලිගය අල්ලන්න කරකුණාට කොච්චර කරකුණත් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඔය දෙක අතරමැද පොඩි පරතරයක් තියෙනවා වලිගය කොනයි හොම්බයි අතරමැද. ආන්නේ වගේ ආර්ථික විශේෂඥයෝ කොච්චර කරකුණත් දැන් වෝල් ස්ට්‍රීට් වල ඉඳලා මුළු ආර්ථිකයම කඩන්න වටනවා. එකම ආර්ථික විශේෂඥක්වත් දන්නේ නැහැ. ඇයි පෙට්‍රල් ගන්න බැස්ති කියලා. එක එකක් දන්නේ යකට ගණන් බැසියයි කියන්නේ. ඌව රත්තරන් මොළ ඩබල් ඩිග්‍රීස් කහපු ආයෙම ඩබල් PhD. ඒකටවත් තේරෙන්නේ. ඒ නිසා ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම කාලයකට හොඳයි. දැන් ඒකට අකාලය ඇවිල්ලා. ඒ වගේම දේශපාලඥයා කියන සතා මනුෂ්‍යයන්ගේ සරණ අඹලව එකේ අද තිරසනෙක් වෙනවා. අමුලේවෝ නැහැ. පොඩියෝගේ මස්කන જાති සතෙක් බවට පත් වෙලා අපිට උගන්වන්න දෙනවා දේශපාලනය. ඒ තරමටම ඒක බලය දුන්න මීයා කාබාෂණ්‍ය කරා. ඒගේ සමාජ විද්‍යාඥයා උන්දගේ තියෙන දුක් හරහා ගන්න බැරුවට අනුන්ගේ දුක් කොන්තරත් අරගෙන අනුන්ට දේශ අනුන්ට සැලසුම් අදාදා gedetta මරගාතේ ලෝකෙට ප්‍රකාශ කරනවා. ਸਰවචන්සෝ තුනම කරානේ. රජපෞලි ඉපදුනි. ඒ චයින ආර්ථික සයිට් ඉපදුනා. ඒ වගේම බොයිසත් කාලේ මතක් කරාන අනන්ත අප්‍රමාණ සමාජ සේවාවක් කරා. කිලවරක් නැහැ. කෙලවරක් නැහැ. අවසාන භවයේදී තමයි උන්වහන්සේ දැනගත්තේ මේ වතිකේ තවත් යන්න තිබ්බා මාර්යා ඕන තරම් උදව් කරනවා සර්වඥාහසේ සිද්ධාර්ථ වෙඳගෙන සුතෝත රජුරංගෙන් යුරජකම අරගෙන රජ වෙලා සක්විත රජු වුණා. ඔය ඕනම කෙනෙකුට සක්විත රජ වෙන්න ඕන නම් මාර්යා උදව් කරනවා. ඒකයි කිසිම සැකයක් නැහැ. බලන්න සිතුව පැතුව සම්පත් දෙනවා. ඒ වගේම ඕගොල්ලෝ කවුරු හරි හිතනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකය මත අර්ථ ශාස්ත්‍රය මත ඒ නිසා අපි එක්කෝඩම ඉස්සලා අර්ථ ශාස්ත්‍රයේ ආර්ථිකය සකස් කරගෙන ඉන්න ඕන කියලා සීලුවට පහර තබලා ඒකට යනවට මාර්ගපාක්ෂික ඕන තරම් උදව් තියෙනවා. ඒ වගේම මේ වගේ තැනට ඇවිල්ලා පැත්ත කරලා බණ භාවනා කරන වෙනුවට ඒ දඬු පාලම් හදනවා නම් වැහපොකුණු සකස් කරනවා නම් මිනිසුන්ට කන්න බොන්න තියෙනවා නම් හොඳයි කියලා කියන ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. අපේ තීතේ පළුවක් ඒක කියනවා. මේ මිදගෙන ඉන්නවට අපි කැමති නැහැ. අපි කැමති ඒ වෙනුවට කියලා විශාල වශයෙන් මේ සාදු කීන් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව කියලා පෙළපාලි යන්න කැමති. නමුත් ඉතින් අර සාරවත්තරන් සාරසංගේ කල්පලක්ෂයක් මතකින් කිව්වා අපිට ඊට වැඩිය තියෙනවා දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි තාමත් ඔය තුංගොල්ල කියන දේවල් ටිකේ ගියාට ඒ තුංගොල්ලගේ භාෂාව කිසිම දැනක අදුක්කම සුඛ වේදනා කියන කහුවිලක් නැහැ. අදුක්කම සුඛ වේදනා දැන ගැනීමයි ඥානය කියලා අහුවෙලක් නැහැ. ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ pleasure principle සැපසීමේ ව්‍යාපාරය. ඉතින් අපි අම්මලා තාත්තත් කැමති. අපේ යාළුවොත් කැමති. ඒ වගේම අපි දන්න වැඩි හිතියෝ කියන જાතියත් හරිය කැමති අපේ දරුවෝ සැප විඳිනවා දකින්න. ඉතින් මොකද කරන්නේ? ගන්දරුවෝ කොළඹට විතක් කරනවා. ඒ අකු කුඩු ගාලා ඒත් හදාගෙන අම්මලා තාත්තලා දන්න කිල්ල ටිකක් කරන ගමට යනවා. කොළඹින් යක්ෂෝ ඉඩම් ඔක්කොම බූදල් තීතයෙන් කරලා පිටරට ආවා. පිටරට ගියාට පස්සේ උන් ඉගෙන ගන්න එකම පාඩම තමයි දරුවෝ ප්‍රධාන වශයෙන් අම්මට අපට වෛර කරපන් කියන්නේ. ඒක බයිබලයේ වගේ මුගේ. යන්තම් අය අතර දෙවිත ඇටෙන් හිවිට පැනපු ගමන් උන්ගේ වැඩේම දෙමාපියන්ගේ මොඩකමත් දෙමාපියන් කරන අපිට අපිට පාලනය කරන්න හදනවා අපිට අයිතිවාසිකම් දෙන්නේ කියලා දෙමාපියන් තාටක් කරනවා. ඉතින් අර දෙමාපියෝ විඳවන විඳවිල්ල අනේ ඉඩම් බෝදල් වෙන වියදම් කරගෙන රට රාජ්‍ය වලට ගිහිල්ලා මුන්දල බණින්නේ සිංහල මුත්තේ ඉංග්‍රීසි. මුන්ද වෙලාවට අම්මලා තාත්තා තේරෙන්නේ නැහැ දැන් අම්මලා තාත්තලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉස්කෝල යන දරුවන්ගේ. ඉගෙන ගන්න මොනවාක්වත් නෙවෙයි දෙමාපියෝ කියන හරුපොන. ඉතින් මේක නිසා අපිට යටි බහුව වෙලා දෙන මොකක්ද ඒ යටි බහුව වෙච්ච එක වේදනා චෛසිකයෙන් බලනකොට තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව. ඉතින් සර්වජන් වහන්සේගේ භාවනා ක්‍රමේදී උන්වහන්සේ සැප නොදක කතා කරපු කෙනෙක් කියන්න බෑ රජපාල කියපදිච්ච නිසා. ඒ වගේම උන්වහන්සේ දුුණාට පස්සේ සඳහන් කරා සෝසිය බුදිය ගන්න, සෝසිය ආහාර ගන්න මුඳ මිනිහෙක් මම. ඕගොල්ලෝ වගේ මේ සැප අමතක කරලා මේ දුක අනුමත කරන જાති නරමයේ ක්‍රිය බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුජාන සඳහන් කරනවා නිකන් රොටි කෑල්ලක් දීවාගමගේ තිබ්බහම 80ක් රසනහර පෙන්වනවා වගේ. දෙවියන්ට පක්මයන්ට විදිහට බැරි සැපයක මම ඉන්න නිසා කිසිම කෙනෙකුට බුදුහාමුදුරු ගන්නට දෙයක් නැහැ සැප වේදනා ගැන. ඒ වගේම දුක් වේදනා ගැන කිව්වහම ඔය පොඩ බලන්න දුෂ්කර ක්‍රියා කරනකොට උන්වහන්සේ ගිය තැන උන්වහන්සේ කෙන උඹලට යන්න බෑ. ඉතින් යන්න ඉස්සලා ඕගොල්ලන්ට ඔය තියෙන ගායවල වල ඕගොල්ලෝ මැරලා යනවා. ඔය කිසිම කෙනෙකුට එච්චර ධෛර්යයක් නැහැ. මේ ශරීරයේ එච්චර කුෂ වෙනකන් ඉන්න මේ ළඟදී කියවපු පොතක කියලා තියෙනවා බුදුදහමේ කොච්චර දුෂ්කර ක්‍රියා කරාද කියනවනම් බුදු වුණාට පස්සෙත් කොන්දේ පාර තිබ්බා. මොකද කොන්දේ ඇට දිය වෙලා. ඉස්සරහට වැක්කෙලිලා ඒ තරම දුෂ්කර ක්‍රියා කාටවත් බුදුහාමරණ දුක් වේදනා ගුණාට දෙකුත් නැහැ. නමුත් උන්වහන්සේ පරාසය තුල සර්වඥතා ඥානෙ ලැබලා දැක්කා මේ මිනිස්සු එළවන්න හදන එළවන කියන්නේ සැප එළවනවා දුක නැති කරන්න හදන සෙල්ලම තුල ගැළවුමක් නැහැ කියලා නිසා ඉතාම ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් ශීලයක පිටලා සද්ධාහක පිටලා ධර්ම ගෞරවයෙන් අහන කෙනාට කිව්වා මේ අතරමැද යටිපහුවේ නැහැ අදුක්කම සුඛ වේදනා කියලා එකක් තියෙනවා අන්නේ කාදරි දැනගන්න වෙනවා අදු ආන මේ වේදනාව කියන විදීම් කියන ශේෂ්ත්‍රය දැනගන්න ඉතින් දැනගත්තටම මදි ඒක සාධාරණීකරණය කරන්න ඕනේ ඒක යුක්තියුත් කරන්න ඕනේ ඒක චින්තාමේ වශයෙන් බලන්න ඕනේ මේක මෙහෙමද කියලා ඒ නිසා ඒක කනට ඇහිලා කනෙන් ඒ කනෙන් ආලා මේ කනෙන් පිට වෙලා බෑ. ඇත්තද නැත්තද කියලා බලන්න ඕනේ. ඒකට තමයි මේ සාකච්ඡා මාර්ගයේ මේ බුද්ධ ශ්‍රාවකයෝ සාකච්ඡා කරන්නේ මේ එක එක වේදනා කියන පැතිකඩ තුනක් තියෙනවා. ඒ පැතිකඩ තුනේ මේ අදුක්ඛම සුඛ වේදනා කියන එක සූත්‍රමේ වශයෙන් අහලා චින්තාමේ වශයෙන් කියනනම් මధుරත්න වූ අමధుරත්න වූ දැනගත්තොත් ඥානයක් වෙන්නේ නොදැන හිටියොත් මෝඩ වෙන්නේ මේ වේදනා චෛතසිකයේ තුන්වෙනි පාර්ශවේ නැතුව අපිට දවස විස්තර කරන්න පුළුවන්. දවසේ පරියන්කයක ඉන්න පරියන්කේ පැය විස්තර කරන්න පුළුවන්. සක්මන විස්තර කරන්න පුළුවන්. එදින්දා වැඩවල විස්තර කරන්න පුළුවන්ද? මොකද අපේ හිත අහුලන්න දන්නේ සැපයි දුකයි විතරයි. අනික හැම වෙලාවෙම අපිට තේරුනේ නැහැ, දන්නේ නැහැ, නිදිමත වුණා, කම්මැලි වුණා, නීරස වුණා කියලා විශාල ප්‍රදේශයක් අපෙන් හොරකම් කරනවා. සත්‍ය වැඩිට වැඩි. අසතියෙන් ඉන්නකොට නම් ඒක ගාණක් ඇත්තේ නැහැ. මොකද අපි පොත් බැීමක් කරන්නේ නැති නිසා. සතියෙන් ඉන්නකොට හොඳට පොත් බැීමක් කරපුවාම ඒ යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන්සේ දුක නැතිකරන්න බණ කිව්ව නිසා සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම සැප ලැබෙයි කියන. ඒක තක තීරුමක්. සතියෙන් ඉන්නකොට ඒක සැපලීමක් කරන බුදුරජාණන්සේ වගේ කියන්නේ උන්වහන්සේ මේ වේදනා චෛසිකේ පැතිකඩ පෙන්ලා දෙනවා. තමයි බලාගෙන ඉන්න අරමුණේ මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා හොඳට තේරෙනකොට නම් ඉතින් ඉස්ලාම දාට අර කෝල ගති කෝඩු ගති නිසා සැපේකුත් මත වෙනවා මේ දෙකල් තුතුවා හිටපු හිත ඉඳගෙන පරියන්කේ ඉඳගෙන මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා දකින්නකොට එහෙම නැත්නම් සීල් වලට පහත ප්ලස් අප්‍රම් කරනකොට මේ කියන්නේ වම් පාය මේ කියන්නේ දකුණු පාය කියලා එක දිගට තියෙනකොට ඒකේ යම් ප්‍රමාණයක සතියට නැත්නම් එලෙමසිටි සියට අහු වෙන සැපේකුත් තියෙනවා නමුත් මේ යනකොට උගාක්ලට වේදනා ශබ්ද හිතුවිලි ඇවිල්ලා ඒ ඕන තැන හිත හිතින් නැති වෙනකොට සතියෙන්ම දන්නවා කර්මස්ථානයේ හිත නැහැ කියලා. ඒකට හරි දුකක්. හරි චිත්ත පීඩාවක්, ඉච්ඡාවංගත්වයක් වෙනවා. අනේ මෙච්චර සිල්ලරගෙන ඇතුළ පරාසකට ඇවිල්ලා මේ වගේ විවේකයක් හම්බෙලත් මේ අරමුණේ හිත හිතින් නැහැ කියලා. ඒකට තේරෙනවා ඉච්ඡාවංගත්වයේ අම්මා දුර తত্ত্বය දුක කියන එක තේරෙනවා. නමුත් මේ දෙකේදීම ඒ සැපට සහ ඒ දුකට සාක්ෂි දෙන නිමිත්තක් තියෙනවා. සැපට සහ දුකට සාක්ෂි දෙන අරමුණක් තියෙනවා. සැපට සහ දුකට සාක්ෂි වෙන ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. මම දක්වන දිනකොට මම දක්වන වැටහෙනවා. වැටෙන්නේ නැත්නම් සද්දෙක් නිසයි මේක උනේ වේදනාවක් නිසයි මේක උනේ හිතවිල්ලක් නිසයි මේක උනේ කියලා ඒ හිතවිල්ල සද්ද වේදනාව විස්තර වශයෙන් නොදක්කර දැනෙන ගතියක් තියෙනවා. ඉතින් මේ දෙක අතර මැද ගත කරනවා යෝගාචරයා තමංගේ යෝග ජීවිතේ මුල් කාලේ. දවස් 10ක රිට්‍රීට් එකක ඉන්නවා නම් සාමාන්‍ය පළවෙනි දවස් තුනේ විතර ප්‍රධාන වශයෙන්ම වාර්තා වෙ තියෙන්නේ මේ හරි ගිය වෙලාව වැරදිච්ච වෙලාව හරි ගිය වෙලාව මෙහෙමයි වැරදි ගිය වෙලාව මෙහෙමයි කියලා ඉතින් කමඨාන සූත්‍ර කරනකොට ඒ දෙන්නට ඒ යෝගාවචරයට ඇඟට දැනෙන්නේ නැති වෙන්නේ කියනවා එහෙනම් බෑග් දෙකක් අරගෙන සතියෙන් ඉඳලා සැපයි කියන වේදනාව ටික මේ මල්ලට දාපන් දුකයි කියන වේදනාව ටික මේ මල්ලට දාපන් නමුත් යෝගාචරය කැමති නැහැ. ඒ දුකයි කියන වේදනාවට මොනවා මල්ලට මොනවා හරි වැටෙනවා. ජීයා කැමති නැතිනවා විශාල ප්‍රදේශයක් වැටෙන්නේ ඒ අත්දැකීම් රාශියක් වැටෙන්නේ ඒ දුක් මල්ලට තමයි. ඉතින් ඒකට කියන ශ්‍රද්ධාව දිනු කරගන්න, එළඹ සිට සිය තියාගන්න, ධර්ම ගෞරවය පිළිටන්න. මොකද අපි යන්න හදන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ගෙතරින් එනකොට නම් එන්නේ අභිඥා ලබාගෙන නම් දිබ්බ චක්කු ලබාගෙන නම් ධ්‍යාන ලබාගෙන නම් අෂ්ට සමාපatti ලබාගෙන ඉන්නම් කියන. මෙතෙන් ආවට පස්සේ ගැට වශයෙන්, ගිඩි වශයෙන්, ඍති වශයෙන් හම්බෙන්නේ දුක. ඉතින් යෝගාචර ඉස්සල්ලාම ඒකට වෛර කිරීමෙන් අමතර දුකක් ලබා ගන්න නිසා රැට නිින්දත් යනවා හත් දවසක් කුඹුරු කෙටුවට වැඩිය ඇඟරි දෙන්න පටන් අර ගන්නවා. දකින දකින දේ කම්මැලි වෙනවා. අනේ ඉර ගෙදරක වැඩි රැඳවියෙක් වාගේ පැනලා යන්නේ කවද්ද කියලා හිතෙන්න පටන් ගන්නවා. මොකද මේ නොදකින් නොපතන් කියපු අමදුර වූ දුක් වේදනා විශ්මතු වෙයි. ඉතින් කවදා හරි යෝගාවචරගේ පෞරුෂත්වයේ නැගිටලා ඇවිල්ලා අධිෂ්ඨාන ශක්තිය නැගිටලා ඇවිල්ලා ඉදිරියට යන මේක නැතිකම නෙවෙයි තියෙන්නේ මේක මඟහරින්න ගොඩක් විනෝදාංශ තියෙනවා ඒක මගහරින්න අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ බලනවා, රස බලනවා. මේ වෙන තමන හරි මොන හරි දෙකින් අපි මේක මගහැරියාට මේ නැතිකම නෙවෙයි. දැන් මෙතෙන්දි තියෙන්නේ තියෙන දේ තියෙන හැටියට පේන එකයි. ඒ නිසා ඒක අසත්‍ය නිසා හෝ භවනා දුර්ලභම නිසා වෙන එකක් නෙවෙයි. භවනා දක්ෂකම නිසා වෙන එකක්. සතිය වැඩි වීම නිසා වෙන එකක්. නමුත් බුදුරට මතක තියාගන්න මේක සතිය යොදලා මේක ඇතුලේ බලන්න බලන්න මේකට රත්තරන්වත් පැටින්නුවත් මැණික්කත් මොකක්වත් නැහැ. අසුචි 32ක් තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙනවා. අනිත්‍ය තියෙනවා, දුක තියෙනවා, අනාත්ම තියෙනවා. ඉතින් මේ ටික බලනකොට පේනවට කැමති නැත්තම් ඒක නම් හිතනවා මේට වඩා හොඳ බහනමක් යත්තා නැති. හොඳ ගුරුවරු ඇති. හොඳ ක්‍රම ඇති. ඒක නිසා මේ මන්ත්‍යත්තංගවලදී ආරක හොඳයි. කෙටි ක්‍රම ඇති. කෙලින්ම මේ දුක විඳින්න නැතුව කෙලින්ම සැපට යන්න නැත්නම් සැප දුක නැතුව කෙලින්ම දුක්ඛ සුඛ වේදනාට යන්න. මේ නිසා තමයි සර්වඥාන්සේ ඒ අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාව තමන්ගේ ආදර්ශයම පෙන්නලා තිබ්බේ. ඒ තියෙද්දි ඒ ෆොටෝ එකේ බලන්න ඒ දුෂ්කර ක්‍රියා කරන ෆොටෝ එකේ ඇත්ත එකේ තියෙන අදිෂ්ඨාන ශක්තිය වැය වෙලා නැහැ. ඡේ වෙලා යන්නේ සම්පූර්ණයෙන්ම ඡේ වෙලා. ඇටකට ටික විතරයි. නැගිට ගන්න බෑ. නමුත් අදිෂ්ඨාන ශක්තිය ගිහිල්ලා නැහැ. ඉතින් යෝගාවචරණ වෙලා තියෙන්නේ ඇහැ කය කෘෂ වෙන්නේ ඉස්සෙල්ලා අදිෂ්ඨාන ශක්තිය වැටෙනවා. ඉතින් අදිෂ්ඨාන ශක්තිය වැටුණොත් ඒකට සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ කබලෙන් ලිපට වැටීම තමයි. ආය වැටෙන්නේ කාම ලෝකෙට තමයි. ආය වැටිලාද මතුවෙන්න පුළුවන් දකගත යුතු නැත්නම් සැපට සාපේක්ෂ වශයෙන් තියෙන දුකට වෛර කරමින් ඒක මගහරවන්න ක්‍රමසාවිදිය හොයන එක. ඉතින් ඒකට තමයි අපි මේ නව තාක්ෂණය කියලා කියන්නේ. ඒක තමයි මේ sannivedana කියලා කියන්නේ. ඒක තමයි මේ දේශපාලනඥාකට පොරොන්දු වෙන සැප දෙඤ්ඤම් කියන සැප. ආර්ථික විශේෂඥයෝ මේ ආර්ථිකෙන් ලබා දෙන්න හදන සැප. සමාජ විද්‍යාඥයෝ කියන්නේ මේ දෙන්නම් කියන හදන සැප ඔච්චරයි තියෙන්නේ. මේ දුක මතු වෙන්න දෙන්නේ නැතුව යටපත් කරනවා. ඉතින් මේක පිළිකා මාර්ගයෙන්, අර්බුද මාර්ගයෙන්, කුෂ්ඨ රෝග මාර්ගයෙන්, අපස්මාර මාර්ගයෙන් තී මතු කරනවා. යම් ප්‍රමාණයකට මේ කායට මේක ඉවසන්න පුළුවන්. ඒකට තියෙන ප්‍රතිකර්මත් ඉවසන්න පුළුවන්. මට්ටමට කියනවා මේක චෛසික ධර්ම පාඩපත් වෙන. ඊට පස්සේ ලෙඩ රෝග වශයෙන් ඉලිට කරනවා. ඉතින් ඒ නිසාද යුගාවක් දිනුරට වල්ල බැලූ බැලමට නගරයක හරියම පිරිසිදුයි. ඒ හරියම වෙලාවට සුද්ධ කරනවා සුද්ධ කරන තන් නඩු. නඩ. පුරංගනාවන්සා පුරවැසියන් හරියම ලස්සනට ඇඳගෙන ඉන්නේ. අලුත්ම වාහන වල ගමන් කරන්නේ. හරි ලස්සනට තියෙනවා. නමුත් මානසික අසහන රෝග කොච්චර වැඩිලාද බලන්න. හැම 10 දිනකටම එක්කෙනෙක් පිසි. ඒක සීඝ්‍රයෙන් වැඩි වෙනවා මොන જાතියෙන් කරව ගන්නත කරන්නේ. ඒ වගේම පොලිස් සමුදාවට බඳව ගන්න පිටිසි කිලෝරක් නැහැ. ඒ කියනවාද කියාට පස්සේ මට කියනවා මේ සෙල්ලම බලන්න රෑ 10 පණින්න ඕනේ. රෑ 10 පෙන්නට පස්සේ කිල්ලන්ට ඇඳුන්නේ නැහැ. කුල්ලන්ට සීබුද්ධිය නැහැ. හැම තැනම මේ පට්ටියට වැටිච්ච බල්ලෝ වගේ වැටෙනවා. බීලා පාරමෙන් වැටලා ඉන්නවා. ආශීතලට අරසා කරත ස්ටේෂන් වල බස් නැවතුම් පුළුවන් වල ආය වෙන මොනවාක්වත් අර සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් පැනලා යන්න ඉස්සලා දැකපු අර නාටිකාංගනාවේ සෙල්ලම් ටික තියෙන ඒව බලන්න පුළුවන්. ඉතින් රජයෙන් ඇවිල්ලා ඔක්කොම ගාල් කරගෙන යනවා. ගිහිල්ලා ලේබල් ගහලා තියලා ඒක උදේට දෙමාපියන්ට කියනවා උඹගේ පුතා උඹගේ දුව අසවල් තැන හිටියා වාහනෙට මෙච්චරයි ඉන්ෂුරන්ස් වලට මෙච්චරයි අන්න අසවල් තැන ස්පිතාලේ ඉන්න එළරම් බලන්න. ඉතින් දෙමාපියෝ වෙන මොනව කරන්නේ? දරුවෝ මේ හැබැයි හෙට එන්න හැන්දාවේ යන්න බෑ කිව්වොත් ගෙදර වඩි. කිව්වා බෑ හෙට යන්නත් ඕනේ. බේරන්න බැරි කෙල්ලෝ මම ඒගොල්ලෝ නිසා ඉන්නේ නිසා විතරක් කියනවා. නැත්තම් පල්ලෙයදීම කිව්වොත් මටත් බයි. මේක තමයි ඇත්ත වෙලා තියෙන්නේ. මේ කියන සැප මේ කියන දෙඤ්ඤා කියපු සැප ලැබුණාට පස්සේ පිස්සුම පිස්සු විකාරයක් ඒක ඔක්කොම හදාගත්ත දුක්. නව සංස්කෘතිය හරහා, සભ્યත්වය හරහා, විනය හරහා ආපු දුක්. ඒක එදා වැද්දට තිබුණේ නෑ. අපි ඔය කියන ශිෂ්ටාචාරය නැති කියන කිසිම දෙයක් උඩ තිබුණේ නැහැ. මිනිසුන්ගේ සමූහයට බැඳීම තිබුණා. මොකද බාහිරින් එන තදබල ආරක්ෂාව නිසා සමූහ නායකයා කියන්නේ ආණ්ඩෝනේ. පවුල කට්ටිය කියන්නේ ආණ්ඩෝනේ. නන්නත්තරුණොත් මොන ව්‍යාල සතෙකුට අහුවෙලා මැරෙයිද දන්නේ නැහැ. දැන් එහෙම නැහැ. ඒගොල්ලෝ කියලා කියන්නේ පවුල කියලා කියන මල බන්ධනයක්. ඊතරත ජීවිතය කියන්නේ අවුලක්. ඊට වඩා කොච්චර ලිස්ට් ක්ලබ් එකට ගියා. කොච්චර ලිස්ට් කොල්ලෙක් එක්ක ගියා. ඕන තරම් ඉන්ටර්නෙට් එක කියලා බලන්න ඕන තරම් කියන්න කොයි කෙනාද හොයාගන්න ඕනේ බොත්තම තද කරපුවම ඕන කෙනෙක් හොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද බටහිර ලෝකේ දිනුවා සම්මත ලෝකේ නැත්තම් ওই අපි හිතන හදන ওই නව තාක්ෂණ ලෝකේ sannivedana ලෝකේ ආදර්ශයේ පිටින්නේ තරුණ ධර්මය. අපි වගේ ඉහෙනිකට පෙනිච්ච මිනිස්සු නෙවෙයි. ඉහෙනිකට පෙනිච්ච මිනිස්සු ඔක්කොම අවලංගු කාර්යවලටපත් වෙනවා. ව්‍යවස්ථාවල් හදන්නේ, සැලසුම් කරන්නේ, දුර නිර්මාණ කරන්නේ, අනාගත රටේ ව්‍යවස්ථා ඔක්කොම හදන්නේ සම්තරණ. ඉතින් අපි දෙනක හරි ෂෝක් එක. හරි ෂෝක් මොකද මේ චීන වස්තු වලට ගැලපෙන වහාම උත්තර හොයන්න ගන්නවා ඒගොල්ලෝ. නමුත් වෙන්නේ මොකක්ද අන්තිමට අකාලේ සිරින අසා ගන්නවා. මේ ලයිසිත් ගියාට පස්සේ බුරුම ගියාට පස්සේ ශාසි කියනවා මේ ස්වීඩන් රට බොහොම පුංචි රටක් සීතල රටක් හොඳටම දියුණුයි සීදීනස ගන්න වල වැඩිම රටේ රට. ඒ නිසා තේරෙන්නේ ජීවත් වෙන්නේ කියලා. ඊට කිසිම ආධ්‍යාත්මයක් නැහැ. කිසිම මේ Taman දියුණු පවණු කරේ ධර්මයක් නැහැ. ඉතින් ওই දෙමාපියෝ පෙන්වන්නට අද පුංචි කාලේ ඔක්කොම හම්බ වෙනවා. අමරස මොකද කරන්නේ? ඒක ගා බැන ගන්න මැරෙනවා. නමුත් ඒ වෙනුවට සර්වඥාන්සේ ජීවිතය ගැන මානව ජීවිතය ගැන උත්තරම දෙයක්. ඒකේ කල යොත්තක් තියෙනවා. ඒ යොත්ත තමයි අපි මේ කතා කරන වේදනාචෛසිකේ නම් මේකේ තියෙනවා විඳීම් වගේක් සැපත් නැති දුකත් නැති. ඒ සැපත් නැති දුකත් නැති වේදනාව කවදාකවත් සැපසා දුක තීව්‍රතාකල් හිතට ගොචර වෙන්නේ නැහැ. ඒ නිසා අපි සැප වේදනා සැප වේදනා වශයෙන් දැනගෙන ඒකට බැඳෙන්නේ නැතුව දුක් වේදනා දුක් වේදනා වශයෙන් දැනගෙන ඒකට ඇලෙන්න බැඳෙන්නේ නැතුව මේ දෙකක් දැකලා තව දැකිය යුත්තක් ඇතුවා වාගේ ධිකටම බලන්න හිටියොත් ඔන්න තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ ශපත් එක්ක ඇලී බැඳී වාසය කිරීම සහ දුකත් එක්ක ඇලී ගැටීම ඇති කරගන්න නැතුව ඒකට ඇවිල්ලා යන තාලට යන්න ගියොත් දවසේ වැඩි වේලාවක් තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව. එහෙම නැත්නම් නොදුක් නොසුඛ වේදනාව මේක දැන ගැනීම මහා මුස්පේන්තුවක්. මේක දැන ගැනීම මහා කාලකණ්ණිකමක්. ජීවිතේ වර්ණවත් නැතිවීමක්, සිද්ධි බහුල නැතිවීමක්. ඒ නිසා අපි විවිධාකාර විනෝදාංශ වලින් අර විවේකය, අර බුද්ධි කලාව, අර විශ්‍රාමය කාලකන්නිකමක් කරනවා. කරගෙන සැපෙන් දුකෙන් සැප හොයන්නේ ලැබෙන්නේ දුක. ඒක කවදාකවත් දුක ගන්න මේ අදුක්කම සුඛයට විරුද්ධ වෙන්නවත් ලැබෙන්නේ. ඉතින් ඒකට ව්‍යංගාර්ථයෙන් විශාකෝපාසකතුමා අහනවා සැප දුක් සැප වේදනාව යට හොල්මන් කරන අනුස්සය කියලා කියන්නේ අපේ පාලි භාෂාවේ සැප දුක් සැප වේදනා මේ විදිහට එහෙම ඇලි ගලි වාසය කිරීම පිණිස අපිව මායා කරන මත් කරන මදේටපත් කරන ප්‍රමාදයටපත් කරන්නේ හිතේ තියෙන මොන කෝලම් ධර්මයකින්ද කියලා. එනම් අනුසයෙන්ද කියලා. ඉතින් මේ තමදින රහත් මහින්දාස කියනවා සැප වේදනාව කවදාකවත් එන්නේ රාගානුසය නැතුව. මතු පිටින් සැප එනකොටම ඒක කෙරෙහි ඇති අසීමිත ආශාවක් හිත යට තියෙනවා. ඒකට අපි යට හිත කියලා සමානලාට බටහිර බටහිර ණයට අරගෙන කතා කරනවා. ඒ නිසා සැප වේදනාව එනකොටම ඇලිබැටි ගන්න. සැප වේදනාව විමසුනෝනක් අපි ළඟ නැහැ. අම්මෝ අල්ලපු ඉදට වැඩිය මට ලැබුණා. අද ඊයේ හිතුවට වැඩිය ලැබුණා. අද ඊයේ හිතට කලින් ලැබුණා. ආදි වශයෙන් ලැබිච්ච සැප වේදනාව අත්නෝමතිකව මදේට යක් වෙලා ප්‍රමාදයට ලක් වෙලා අපි ඇලවි වෙන ගන්න හේතු වෙන්නේ ඒකට කියන රාගානුසය. ඉතින් ඒකට සැප වේදනාට රාගානුසය එනවා කියන එක පිරිමින්ට විතරක් ගෑනුන්ට විතරක් පැවිද්දන්ට විතරක් නෙවෙයි ඒක න්‍යාය ධර්මයක්. අපි තොරණක් ලස්සනට ලයිට් වැඩ කරනවා දකින්නකොට අපිට පේන්නේ ඒකේ බුදු රස් වේදනා, තරු ලකුණු යනවා, වටවලල් යනවා. හරි ලස්සනයි. කටාරන බලහින් යනකොට පිටිපස්සේ ගිහලා ෆ්ලෑෂර් කොටේ බැලුවොත් පේනවා. ඒ ෆ්ලෑෂර් කොටේ කරකැන කරකැන තාර තමයි බල්බ් විදිහට නිවෙනවපත් වෙනවා. මිස තරු ලකුණු ඕකේ නැහැ. ඔකේ වටවලල් යෑමක් නැහැ. ඒක ඔක්කොම නිවෙනවපත් වෙන දෙල්ලමේ පේන්න තියෙන දෙයක් මිසක් බල්බ් එක හෙල්ලෙන්නවත් නැහැ. හැබැයි බල්බ් වලපත් වෙන ධාරාව ඒ බුදු රස් වේදනා ඉතින් සාදු සාදු කිය කිය හරි යට තියෙන පිට්ටෙට හැලි දානවා. බුදු තොරණේ යට ඉන්නවා තොරංගාව කට්ටිය හොඳටම බීලා. ඕල දැකලා තිය හැම තොරණක් යටම ඒ තොරංගාව කඩායමට වෙනම කුබ්බෑමක් තියෙනවා. ඒ කුබ්බෑම ඇතුළට ගියොත් ඔන්න තොරණ පේනවා. එමෙසි කියන මේ වෙලාව ඔයගොල්ලෝ සම්මාදක් වෙනත ලැබෙන අවුරුද්ද ගහන්න විදියක් නැහැ. බලනකොට මොකද වෙලා තියෙන්නේ ඔක්කොම ණයට ගන්න තියෙන්නේ. ඔක්කොම ගස්තික ණයට. කොයි දෝ ගාව තොරණක් ගෙනලා අල්ලලා තියෙන්නේ. ලයිට් වැඩ කරන මිනිහට සල්ලි දීලත් නැහැ. ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට් එකටත් බොරුවක් කියලා අරගෙන අර හම්බෙන ටික ඔක්කොම බොනවා. තුරනේ ලයිට් පත් වෙලා බුදුරජාණන් වහන්සේ බලන තුන පිටිපස්ස බලනවා. කවුරක්වත් යන්නේ පිටිපස්ස බලන්න. ඔක්කොම ඉස්සර පැත්තෙන් බලලා යනවා. ඒ වගේ තමයි අර තුරනේ පේන කෑල්ල වගේ ඒ දිලිසෙන කෑල්ල සුඛ වේදනා කිව්වට ඒකේ මේ විදිහටම සදාකාලිකව සංසාරික පවත්තන්න පිටිපස්සේ අනුසය ධර්මයක් තියෙනවා. ඒත් එක්කම මතුවෙන මේක කොහොම හරි වැඩි කරන්න. මේක කොහොම හරි මගේ අම්මට අපටත් දෙන්න. මේක පවුලේ අයටත් දෙන්න ඕන කියලා අරකට පුදුමාකාර අත්‍රෝමතික ඇලි බැඳීමක් ඇති කරගන්න. ඒ නිසා අසීමිතයි. කොච්චර සැප වින්දත් නැති. ඒක දුක් වේදනාවක තියෙන මොකද්ද හීන් නූලෙන් වැඩ කරන දෙ. ඉතින් පිටිපස්සේ මොකද්ද තියෙන කියලා අහනකොට පටි ගන්නෝසේ හිත තරහ දුක් වේදනාවක් එන්නකොටව නැද්දකින්නකටන් කියලා මොහොස දික් කරගෙන කඩු කේශය අතට අරගෙන රණ්ඩුව තමයි තියෙන්නේ. ඒ නිසා දුකේ ස්වභාවය කවදාකවත් අපිට දැක ගන්න බෑ මොකද උම්මත්තක ස්වරූපයෙන් දුක දිහා බලන්නේ. අවිශ්චිච්ච කෝපයෙන් දුක දිහා බලන්නේ. ඒ නිසා දුක ඇවිල්ලා කරන්න ඕන දේ කරලා යනවා. මොකද gedara මිනිහා බුද්ධි gedara මිනිහා මත් වෙලා. gedara මිනිහා ප්‍රමාද වෙලා. gedara මිනිහා අවදියක් නැහැ. මොකද අපිට ස්වභාවයෙන්ම තියෙන දුකේකට මේකට වෛර කරන ඉතින් මේ දෙක අතර දුකක් ඇවිල්ලා බොහෝ වෙලා යනකම් අර අනුශේ ධර්මයේ මනුෂයා මතේ මත් කරලා තියාගෙන. දුකක් සැපක් ඇවිල්ලා බොහෝ වෙලා යනකම් රාගානුශේ මත් කරලා තියෙන නිසා මේ දෙක හොල්මන් කරන වෙලාවේ සැපේ ඉඳලා දුකට යන අනිවාර්යයෙන්ම මේ අදුක්කම සුඛේ ගෙවම් කරගෙන යන්නේ ඒක අහුවෙන්නේ නැහැ. දුකේ ඉඳලා සැපට යනකොටත් අදුක්කම සුඛේ ගෙවම් කරන එක අහුවෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මේ තෘෂ්ණාවේ ප්‍රධාන කෘත්‍යය තමයි සැපේ සිට දුකට දුකේ සිට සැපට යනකොට අතරමැද තියෙන අදුක්කම සුඛය අහුවෙන්නේ නැති වෙන්න ගැටලන එක තමයි තෘෂ්ණාව කරන්නේ. ඒක නිසා මේ මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය චක්කනිපාතේ. ඒකට හේතු වෙලා තියෙන්නේ අපි කීපාරක් ගිය දේශනාවට මතක් කරගත්තා. සර්වඥාන්සේ වේදනා දේශනා කළා තියෙනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සතම් භූමේ මහා පුරිෂෝති සෝද සිප්පනි මච්චලා කියලා. මේ යම් කිසි කෙනෙක් මේ අන්ත දෙක දැනගෙන මේ ශප මේ දෙක දැනගෙන ඒ දෙක මැද තියෙන මජ්ජේ මැද දැනගෙන එහි නොඇලී ගත කරන්න පුළුවන් නම් උන්දට මම කියනවා මහා පුරුෂයයි කියලා. උන්දට තණ්හාවේ ගැටලෑම නැහැ. තණ්හාවේ ගැටලම තියෙනවා නම් මැද දකින්නත් බෑ. ඒ නිසා සැප දුක් වේදනාද බලනකොට සැප දු හැම සැප වේදනාකට පිළිබඳ ඇති ආශාවත් හැම දුක් වේදනාට තියෙන ද්වේෂයත් දෙක අපි බුදුපණෙන් අහලා తాවකාලිකව බාර ගන්න. ඒ වගේම පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා සැපට ආශා කරන ගතියත් එකම සැප දැනගන්න පුළුවන් නම් දුකට ඇති ද්වේෂයත් එක්කම දුක දැනගන්න පුළුවන් නම් අපි භාවනාවේදී වේදනාවන ප්‍රශ්නා කරන කෙනෙක් වෙනවා. සැපට අපව මත් වෙලා අම්මෝ එක වැඩි කර ගන්න ඕන ලොකු කර ගන්න ඕන අල්ලපගෙදිට දෙන්න ඕන අම්මට දෙන්න ඕන තාත්තට දෙන්න ඕන කියලා හීන ලෝකයකට යන වෙනුවට දැන් මේ සැපක් ඇවිල්ලා තියෙන සැපේ තියෙන ආසාව නිසා මම මත් වෙලා ඉන්නේ මදේටපත් වෙලා තියෙන ප්‍රමාදයටපත් වෙලා තියෙන මම අප්‍රමාද වෙන්න ඕනේ ඊට පස්සේ දුකක් එනකොට මේ ඉසాత බඳගෙන ආදරට පටන් අර ගන්නවා එච්චයි මෙච්චර දන් දෙන මෙච්චර සිල් ලකන මෙච්චර භාවනා කරන මට දුක එන්නේ කියලා නමුත් මේ දුක එනකොටම තියෙන මේ හටිකානුසේකට නදකින්නපතක් කියන ගතිය. ඒ දෙක දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාචරයට තියෙන තපස තමයි එතන යෝගාචරයට තියෙන යෝග කර්මය තමයි සැපයකට ඇති වෙන ඇලීම දැකලා දුක ඇති වෙනකොට මේ ගැටීම දැකලා මේ දෙකේදී ආවේගගත වෙලා තත්ත්වගත වෙලා ප්‍රතික්‍රියා කරලා කලබල වෙනව වෙනුවට මේව සනාතන ධර්ම බුද්ධ ආධිපත්‍යයන් අසලා කලින්ම නිවන අවබෝධ කරගන්න අවශ්‍ය කරන මූල ධර්ම වශයෙන් දේශනා කරලා තියෙනවා. මම දැනුයි මේව දැක්කේ තාමගේ හිත කුලක් වෙනවා. සැපේනකොට අඹාගෙන යනවා. දුකේනකොට ද්වේෂ කරනවා. මේ දෙක තියෙන තාක්කල් මම මාන පාක්ෂිකයි. වර්තමානයේ මොහොතට එළඹෙන්න බෑ. සැප දුක දෙක මට ස්වාමිත්වයක් දරනවා මම දාසකත්වයක් දරනවා කවදා හෝ සැපක් එනකොට මේකට තිය ආශාව අල්ලගන්න පුළුවන් නම් යාන්තම් දරකවන්නේ ජීවිතේ පළවෙනිවට අරකට පුංචි සැප කාර්යකමන්නේ දුකක් එනකොට මේකට තියෙන නුස්නාගතිය අල්ලගන්න පුළුවන් නම් ඒ යෝගාචරණ කියන්න වෙනවා දැනගන්න වෙනවා මේ සැප හෝ දුක එන්නේ අල්ලපු gedara මනුස්සයා ඌණියම් කරලා නෙවෙයි කායවත් මෙහෙමකට නෙවෙයි තමන්ගේම කර්ම ශක්තිය වල හැටියට. ඉතින් ඉන්සාන් සැපේ තියෙන මිහිරිකතිය දකින්න සාතත සාතය දකින්නත් ලুকু අවදිකින් බලන්න. දුකේ තියෙන අමීරියාව දකිද්දි මේ දුකට කාබාසිනිය කරන තම පුච්ඡන්න ඛණ්ඩ මිරිකණ්ඩ අනින්ද තවන්ද දුක් දෙන්න ඒක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න අර ඊවසීමේ ශක්තිය තපස තව තව වැඩි වෙන පටන් ගන්නවා. ඉතින් සර්වඥා සදාකන මේ අත් දෙක දැනගෙන දුකෝන්තේ විදිත්වාන මේ සැපක ඉඳලා දුකට මාරු වෙන තැන කොහොමද? දුකෙන් ඉඳලා සැපට මාරු වෙන තැන මම කොච්චර අන්ධකාරද? මම කොච්චර මතයේද ගත කරගෙන ගෙතිච්ච සැපයේ රාගානුසයට මේ තඩ වෙනවා. එනතන ඇතිවෙච්ච දුකේ පටිඝානෝසෙල ද්වේෂයට දඩගෙවන නිසා මාරුව පේන්නේ. කවදා හෝ යෝගාවචරය මේ මාරුව දැකපු දවසේ තේිනවා සැපක් කවදාකවත් දුකට මාරු වෙන්න බෑ. අදුක්කම සුඛ වේදනා කියන අසහතං, නේවසහතං, න අසහතං කියන සැපත් නැති දුකත් නැති වේදනාවට පත් වෙනම ප්‍රශ්නේ තියෙන්නේ අපේ මනසේ අපේ ස්නායු වල මේ වේදනාව අල්ලා ගන්න ඕනේ ක්‍රියාකාරකම් දැන් අව પરම්පරා ගානකට ඉස්රායෙල් ගිහිල්ලා. පරිණාමයේදී අපිට වෙනස් වෙලා පෙන්ලා දීලා තියෙන තර්ජනයක් වෙන දෙයට විතරක් ප්‍රතික්‍රියා කරන්න. තර්ජනය නොකර යන අදුක්කම ලෝක වේදනාව ඒ සම්බන්ධ නියුරෝන්ස් ඒ සම්බන්ධ ස්නායු වැඩ කරන්නේ නැතුව හිටි වැටිලා. වැඩ කරන්නෙම නැහැ. ඒක වැඩ කරන්න නම් බුදුරජාණන්සේ චෛසික ටිකක් මතක් කරනවා ශ්‍රද්ධාව තියාගනි. සීලේ තියාගන්නේ. සතිය තියාගන්නේ. ධර්ම ගෞරවය තියාගන්නේ. ලෑස්තිලා බලයන්. අන්න ඔය ධර්ම ටික එක දවසෙන් ගන්න බෑනේ. ඊටවර ගන්නත් බෑ. කර කර කරන යනට දවසක තේරෙනවා ඉස්සරහට යන වාහනයක් රිවර්ස් එකට දාන්න ඉස්සලා චිත්තක්ෂණයක්වත් නතර කරන්න. දුනෝහනේ පස්සට දාන්න බෑ. අඩු ගන්න ඉස්සර දෙන බර ලොරි වල ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්නත් බෑ ක්ලච් එකට දෙන්න. දැන් තමයි ඔටෝමැටික් ක්ලච් වෙන වාහන තියෙන්නේ. ඉස්සර කරන් තියෙන නියුට්‍රල් එකට දාලා වාහනේ යnderලා ඊට පස්සේ මේ ලොකු බයික් එකකට දාන්න. ඒ වගේ බුදුචානන්ශ කියන මේ සෑම සිද්ධි අතරමැදම මේ ක්‍රියාවලිය අතරමැදක් තියෙනවා. අන්නේ අතරමැද මේ සිද්ධි නැතුවා වාගේ තේරුණාට එන්න තංශපක් නැතුවා දුකක් නැතුවා වගේ තේරුණාට විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ විඳිලා තියෙන සුවිශේෂත්වය තමයි නිමිත්තක් නැතිකම. අරමුණක් නැතිකම ස්වභාව ලක්ෂණයක් නොදැනෙනකම අපේ හිතේ ඒක දඳුරන්නේ කාලකන්නිකමක්. අපේ හිත අඳුරන්නේ ඒක නීරසකමක් විදියට. අපේ හිත අඳුරන්නේ ඒක පාළු ගතියක් විදියට. ඉතින් ඒ නිසා අපි නිතරම සිද්ධි බහුල භාවයට දුවදෝ යනවා. ඒක නිසා නිදර්ශනයක් වශයෙන් ගත්තොත් භාවනා කරනකොට තමයි භාවනා කරන අරමුණ ආශ්වාස ප්‍රශ්වාසය යම් වෙලාවක හොඳට සංසිඳිලා හොඳට Tamanට මුණට මුණ දාලා ඒක ක්‍රමයෙන් ගෙවිගෙන යනවා දකින්නකොට යෝගාවචර දන්නවනම් මේ ගෙනියන්න හදන්නේ මේ විදීමක් නැති අරමුණක් නැති නිමිත්තක් නැති ස්වභාව ලක්ෂණ නැති තැනට ඒ සතිය තියෙනවනේ ඒ සමාධිය තියෙනවනේ ඒක කියලා යාට මහා පුරුෂයි කියලා කියනවා අයියෝ මේ සතිය නැති වෙන්න දාන්නේ සමාධිය නැති වෙන්න දාන්නේ නිදිමත වෙන්න දාන්නේ පාළු වෙන්න දාන්නේ කියලා ඒක කුලප්පු වෙනවනම් අපි ආයෙත් තණ්හාවට අද ගන්නවා ඒ සැප දුක දෙකට ගන්න මේ ගෙත්තම කරපන් අදුක්කම සුඛේ පෙන්වන්න දෙපයි ඒ නිසා අදුක්කම සුඛ වේදනා පිළිබඳව මොනවද අනුශේල කරන්නේ අවිද්‍යාව එහෙම නැත්නම් අපිට දැනගන්න ඕන අපේ අවිද්‍යාව නැත්නම් මෝහය මොඩකම තකතිරුකම ගමේ භාෂාවෙන් ගොඩක් තා වචන කියනවා ඒක මේ දුර තියෙන එකක් නෙවෙයි සපක් දුකක් අතරමැද. ආස්වාස් ප්‍රසවාසයක් දෙක අතරමැද. ආ මේක බලන්න නම් අපේ ඉන්ද්‍රිය ධර්ම ටික එක සැරෙන් ක්‍රියාවත් කරන්න බෑ. වඩා කල්පුණු කරන්න ඕනේ. එනිසා එකම අරමුණක බොහෝ වෙලා බලනකොට මොකද වෙන්නේ? දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකදේම සුදු වෙලා. අරමුණු මාරු කරන තාක්කල් අරමුණු රසය තියෙනවා. එකම අරමුණක් යා බොහෝ වෙලා බලන්න නීරස වීම අත්‍යන්ත ලක්ෂණයක්. ඒ නීරස වෙනකොට අපි භාවනාව නීරස කර නිසා සප්පුරුස වෙනවා. එකම අරමුණක් දිහා බලනකොට නීරස වීම තමයි නීරස වීම හරහා තමයි මේ මිහිරිත් නැති අමිහිරිත් නැති වේදනාවට යන්නේ. ඒක අපේ හිත කියවන්නේ අමිහිරිතාවයක් විදිහට. ධම්මදින තරින්නාසිකන එක සපක් කියලා. සපක් වෙන්නේ දැනගන්න. අපි හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්නේ දැන් නොදුක් නොසුව වේදනාට එහෙම නැත්නම් අපේ වචනෙන් කියනවා කම්මැලිකමට ඒකාකාරීකමට දැන් එකමනේ බලන්න හිටියේ කියලා දැනගන්න ඕන භාවනාව හරියනවා ඒ හොඳට බෙනෙන්ට මිහිරිව සාතව බලන ඉන්න වෙලාවත් දැන් මේ අමිහිරිව අසාතව පේන වෙලාවෙදි සතිය කඩාගන්න නැතුව ගෙනියන්න පුළුවන් නේද බාධා කරගන්න නැතුව අන්‍යයන්ට තමයි බුදුහාමර මහා පුරුෂයි කියලා කියන්නේ යාට එතකොට මේ තණ්හා විහිදෙන ලනුව කණ්ඩෝණ ගමක් නෙවෙයි සැප සොයන ගමනකම නෙවෙයි යන්නේ සැප දුක දෙකම නැති විඳින්න දෙයක් නැති අරමුණක් නැත්තන්ට පවා ගත්ත සතිය බිඳ ගන්න නැතුව යනවා කියන එක අපේ කිසිම විශේෂක නැහැ අපි ඉගෙන ගන්න භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඓතිහාසික භූගෝල කිසිම විශේෂක උත්තර උගන්වන්නේ නැහැ එතකොට අපි කරන්නේ අරමුණ මාරු කරන එක ඉතින් අපිට දැනන සඳහන් කළා තියෙනවා අනේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා කියන එක ඉරියව්වක බොහෝ වෙලා ඉන්න බෑ ඉරියව්ව එපා වෙනවා. එක අරමුණක බොහෝ වෙලා ඉන්න බෑ අරමුණ එපා වෙනවා. එක භාවනා මධ්‍යස්ථානක බොහෝ කල් ඉන්න බෑ ඒ භාවනා මධ්‍යස්ථාන එපා වෙනවා. එක ගුරුරෙක් කරති බොහෝ කල් ඉන්න එපා වෙනවා ගුරුරෙක් එපා වෙනවා. ඉතින් උඹ දෙනෙක් කියනවා මේක ගුරුරගේ දෝෂයක් නැත්නම් මගේ දෝෂයක්. කන බුදුසසුන කියනවා උඹේ දෝෂිකුත් නෙවෙයි උන්දගේ දෝෂිකුත් නෙවෙයි මේක තමයි ලෝකේ ඇති. අපි ඒ නිසායි අරමුණු මාරු කරන්නේ. අරමුණු මාරු කිරීම හරහා ශප හොයන්නේ. ඒක උංගා ප්‍රසිද්ධයි තරුණ කාලේ. 40 50 පෙන්නට පස්සේ විෂි කරලා අලුත්යක් මේ අලුත්යක් කියලා අල්ලන්නේ තීටි සදාස විෂි කරලා සමහරවල්. අරගෙන බලන්න ටිකක් කරගෙන කියලා යකෝ මේක මේ දැන් මේ සැපට වෙනකොට මේ ඊයේ විෂි කරපු එකක් නේ. 60 පෙන්නට පස්සේ තියෙන හරියක් තියෙන විෂි කරපුව විතරයි. ඉතින් මේ පැත්ත මේ පැත්ත බල බල හිටියට මොකද ගන්න දෙයක් නැහැ නිසා හොලිවුඩ් වල හරියට දික්කසාද කරනවා. එක දරුවෙක් හම්බෙච්ච ගමන් දික්කසාද කරනවා. ටික දඩකිලි ඒ ගෑණින් බඳිනවා. හරි අලුත් ඒකට. ඒ කියන්නේ වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා ඉන්නවා කියලා දැනගත්ත ගමන් අලුතින් බදිනවා. ඒ කියන්නේ දික්කසාරත වෙච්ච ඒ වගේ මේ නිලියක් ඇත අලුත් මනමාලේ කම්බල එයා කසාද මගුලක් ගන්න පාටියක් දාන වෙලාවේදී පරණ කසාදේ දුව අඬනවලු මටත් යන්න ඕනේ වෙඩින් එකට කියලා. පරණ ගෑණි පරණ තඹු පවුලේ දරුවෙක් කරන වෙඩින් එකට යන්න පුළුවන්. ඒ දරුවෝ කරන්නේ අපේ යන්නේ නැහැ. ඔකේ තියෙන්නේ. ඒකට මනමාලේ ආවලු මල් බොකේක අරගෙන දෙන්න අඬ ගන්න යන. එනකොට පොඩිය කියනවලු බැරනවා. ඌ දන්නේ නැහැ මේ කතාව දැනගත ප්‍රශ්නයක් නැහැ. ඉතින් අලු මනමාලිගෙන් ඇයි මේ මගේ පරකසාතේ බබා මගුල දෙටින් මම එපයි කියලා කිව්වේ. එතකොට මනමාලික කමන්නේ නැහැ නේ. දෙවෙනි මනමාලයා. දෙවෙනි මනමාලයා දෙවෙනි කතාව කරනවා. කමන්නේ යන්න කියන්නේ. කමන්නේ ඉන්න කියන්නේ පොඩි ගායම නැහැ. ඒ ළමයාට කිව්වලු ඔයාට මේ සැරේ දෙනවා ඊගාව කසාදෙට නම් ගෙනියන්නේ මතක තියාගන්න. ඔන්නේ සැප. ඒතර කාටද පතු සිටුරියන් හරතුන මාලයටනේ. උඹට දැන් බොහොම ආසාවෙන් ඉන්නවා මං උඹ උඹ බැලලා බබෙක් වෙච්ච ගමන් මං තාම මාලෙක් වෙනවා. එදාට අර බබාඩ කියනවා උඹ එන්න එපා ඔය සෙල්ලම ඊට පස්සේ. ඔය බාප්පා කියෝනේ දා බලයන් ආයෙ බෑ. ඕක නේනම් අපි කරන්නේ මේ මුළු මුළු පට වියාපෝ තේජෝ වායය කියන හතරම භූතයත් එක්ක මොහෙල්ලම තමයි කරන්නේ. අරක විසි කරනවා තව එකක් ගන්න. ගන්නකොට ඒක හරි අලුතට පේන. එකක්වත් අලුත් නැහැ. ඒ අලුත් නැති බව තේරෙන්නේ 60 පෙරණට පස්සේ 60 පෙරණකට මේක අවබෝධ කරගන්න ඥාණි නැහැ. මේ අවබෝධ කරන්නේ හැකන ජීවනාශි ක්‍රියාත්මක වෙන්නේ. මටත් දැන් 60 පෙරලා. මට ගිය පෙබ්‍රුවාරි 60 පෙරලා. ඒ මට බෑ දැන් අර ඉස්සර කරපු දෙයක් කරන්න බෑ. ඉතින් හොඳටම තරුණ වයසේදී අපිට ඒක කරන්න වෙලා නැහැ. මොකද කාමයේ ඒ සරම දිදුලනවා. අපිට විවේකයක් නැහැ. සැප දුක අතරමැද බලන්න තියා දුක දිහා බලනවා. එනිසා යම් කෙනෙක් සැප දුක දෙක අතරමැද බැලුවොත් එතන අල්ලන්න බැරි සිද්ධි බහුල නැති නිසා, රස නැති නිසා, අරමුණ නැති නිසා, හිත කුපිත කරන ගතිය නැති නිසා. ඉතින් සර්වඥාන්සේ කියනවා මෙතන තමයි මධ්‍ය ප්‍රතිපදා තියෙන්නේ. ඒ නිසා අරමුණක් බොහෝ වෙලා බලා සිටීමේදී අපිට වදයක් දෙන්නවක්වත් අපිට මේ ඉලකන් දුරකන අතර කරලා රන්දවියන් වශයෙන් පවත්තන්නවත් නෙමෙයි තියෙන අපේ හිතට මායා කරලා සද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් ලෑස්ති වෙලා යෑමෙන් සීලේ කඩා ගන්න නැතුව මේක මරණ බොහෝ වෙලා පවත්නකොට ඇයි අපිට එක තැනක ඉන්න බැරි කියන එක බලන්න. ඒ අරමුණම බලන්න බැරි ඇයි කියලා බලන්න. මොකද ඒ අරමුණේ සැප බලාපොරොත්තු වෙනවා. සැප තියෙනකොට තිතිය සැපයි. ඒක විපරිණාමය වල දුකයි. දුක එනකොට ඒක පවතින කා දුකයි විපරිණාමයකන් එන විපරිණාම වෙන්නේ නැහැ වාගේ වෙන්නේ දුක. ඒසකොට එපා වීම එනවා. මේ එපා වීමට හේතුවම අර කියන අදුක්කම සුඛ වේදනාව එන්න හදනවා. අපේ සම්ප්‍රදායන කූල හිත සාමයේ පුරුදු කරලා නැති නිසා මේක දකින්නෙම පරාජයක් විදියට. දකින්නෙම නීරසකමක් විදියට. කම්මැලිකමක් විදියට. ඉතින් ඒ තියේද්දිත් මේක පවත්තගෙන යනකොට අපි ශ්‍රද්ධාවේ ක්‍රියාකාරකම ඉල්ලනවා. ධර්ම ගෞරවීය ක්‍රියාකාරකම් ඉල්ලනවා. මෙවැනි බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ලෑස්ති වීමේ ක්‍රියාකාරකම් ඉල්ලනවා. ඒ නිසා මේ මුල් කාලේ හරිය වියදම් අධිකයි. ඒක බොහෝම ටිකකින් අපිට උස්සන්න නැතුව දමල ගහලා යනවා. නමුත් ගිය දවසේ කවදා හරි මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රධානව වැඩ කරන්නේ අනුශේ ධර්මය. මේ අනුශේ ධර්මයේ අහුවෙච්ච වෙලාවේ දැන් මේ හිත කම්මැලි වෙලා තියෙන්නේ කතා කරගෙන ඉන්න කෙනෙක් නෑ. බලන්න රූපයක් නෑ. අහන්න සද්දයක් නෑ. ගඳක් නෑ. රසක් නෑ. භාෂාවක් නෑ. හැබැයි සතිය තියෙනවා. මම කියන සතිය තියෙනවා කියලා මම අභියෝග කරනවා. ඒක භාවනාදී බලන්න කියලා සතිය කැඩීමක් වෙනවාද කියලා නම් යෝගාවචර ලේසියට පහසුටත් සතිය කැඩනවා කියලා කියනවා. සමාධිය කැඩනවා කියලා කියනවා. බුද්ධ ජානන්සේ කියනවා සතිය සමාධියට වඩා බලවත් ධර්මයක්. වශෝකන චෛතසික ඉන්නකටනයි කියලා කිව්වට කැඩිලා නැහැ. වෙනස් වෙලා තියෙනවා. බලන්න නම් මේ වෙලාවේ සාතිය කැඩුනා කියලා පෙන්වන්න හදන අවිද්‍යාව, මෝහය දුරුවන් වෙන තාලෙට අවදි මනසක් ඇති වෙනවට කියනවා සෙල්ලක්කාරකම කියලා. ඒකට කියනවා රැඩිකල් වාදී කියලා. මේකට බුදුහාම දීප වචන තමයි යෝනිසමංචකාරය. මේකට නුවණින් සලකා බලන්න පුළුවන් නම් අපි සම්ප්‍රදාන උකෝල සලකා බැලුවොත් මොකටද මේ දෙයට මෙච්චර නටන්නේ කියලා තමයි ගන්න. නමුත් මේ කරන්න දන්නේ ආධ්‍යාත්මික කිඳා බැසීමකට යන්න හදන්නේ කියලා යෝනිසමංස්කාරය බැලුවොත් අපි ඇත්තට රජකමක් ගන්න මහන්සි වෙනට වැඩිය. රුපියල් ලක්ෂ 10ක් 15ක් ගන්න මහන්සි වෙනට වැඩිය. සත්කාරයක් සම්මානයක් ගන්න මහන්සි වෙනට වැඩිය මේ හිතේ තියෙන මේ චෛසික ධර්මයක කියන්නේ. වේදනා චෛසිකේ නොදැක්ක පැත්ත. දැක ගන්න ගිහිල්ලා කවදා හරි අපිට වේදනා දෙකක් නෙවෙයි තුනක් තියෙනවා කියලා දැනගත්තොත් අපි කොච්චරක්නම් අපේ තකතිරුකම කියන නැත්නම් පෞද්ගලික ඥාන නිසා අදුක්කම සුඛේ පන්නලා සැප දුක දිහට අදිනවද මේට වැඩි මාරයක් ඉන්නවද මේට වැඩි මෝඩකමක් තියනවද මේට වැඩි තමන්ට තමන් අසත්පුරුෂ වෙන වෙලාවක් තියනවද මේට වැඩි තමන් තමන්ට අකර්මාවන්ත වෙන වෙලාවක් තියනවද තමන්ට තමන් මෛත්‍රී නොකරන වෙලාවක් තියනවද කියලා බැලුවොත් බුදුජානක කියනවා දිශෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනා මිච්ඡාපණ හිතං චිත්තං පාපියෝනං තතෝපරි. වරදවට හිතාගත්ත හිත හතුරෙක් හතුරෙකුට දෙනවට එළිය වදාදුවන් තමයි දෙනවා. වෛරකාරයෙක් වෛරකාරයට දෙනවට දඬුවම් දෙනවා අපේ හිතන අතර වෛරකාරය දෙන්නේ කියලා. නෑ. අපේ වරදොල හිතවගත්ත හිත. මේ සැපතුක දෙක වෙන හිත වෙනුවට මේ අදුක්කම සුඛේත බුදුජානනාංශයේ ලස්සන වචන ටිකක් දීලා තියෙනවා. බුද්ධ කලාව කියලා. විවේකයේ කියලා. විස්රාමයේ කියලා. අරමුණ නැතිකම කියලා. ඒ නිසා යම් කෙනෙක්ගේ අදුක්කම සුඛය ස්පර්ශ කරමින් ස්පර්ශ කරමින් වැඩ කරන මොන්න බරපතල වැඩක් කරුවත් විශ්‍රාමී කැඩෙන්නේ. වෙනම විවේක ගන්න ඕන කමක් නැහැ වැඩේ යන්නේ කානට ශක්ති සමබර වීමක් වෙනවා. එහෙම නැත්නම් අපි වැඩ පෙන්වන්න දඟලනවා නම් හරියට මහන්සි වෙනවා හරියට අතපය කැඩෙනවා ඒ නිසා දුක්ඛම සුඛ වේදනාවත් එක්ක එහෙම නැත්නම් විස්රාමයත් එක්ක විවේකයත් එක්ක බුද්ධකලාවත් එක්ක වැඩ කරන හොඳම තැන තමයි කැලින් නගරය කියන්නේ එකිනෙකා පරයා යන එකිනෙකාට වැඩ පෙන්නන තැනක්. එතන ගියාට පස්සේ සාමාන්‍ය ඔළුව අවුල් කරනවා. එيشා කැලේට ගියාට පස්සේ විවිධකීව කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රශ්න වලියම ධර්මදේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම කෙටියෙන් මතක් කරනවා මේ විසාකා පාසකතුමා අහනවා හැම සැප වේදනාවකම තියෙන අනුශේ 100%ක්ම නැති කරන්න ඕනේ. ධම්මදින්නාව කියන රහත් වෙන්න ඔක්කොම නැති කරන්න ඕනේ නැහැ කියලා. දන්නවනම් මේක යාන්ත්‍රණය කියලා ඇති. සැප වේදනාව වලට කැමති වෙන ගතියක් තියෙනවා. ඒක 100%ක් නැති කරන්න ඕනේ නැහැ රහත් වෙන්න. හැබැයි බුදු වෙන්න නම් ඒක දැන නැති කරන්න ඕනේ. සම්මා සම්බුද්ධත්වයට යන්න නැත්නම් අපි කියන සර්වඥතා ඥානය ගන්න නම් ඔක්කොම නමුත් රහත් වෙන්න හැම සැප වේදනාවක්ම පිටිපස්සේ ආශාව තියෙනවා. හැම දුක් වේදනාවක් පිටිපස්සෙම තරහව තියෙනවා. මේ දෙක අතර මැද තියෙන අදුක්කම සුඛ සිද්ධි බහුල නැති ඒ නීරස දේ පිටිපස්සෙම අවිද්‍යාව තියෙනලා දැක්කොත් ඇති. මේ දැකලා යම් මට්ටමට ඒක දුරුවන් කිරීමේ ප්‍රායෝගික අත්දැකීම ලබන්න ඕනේ. ප්‍රායෝගික අත්දැකීම ලැබුණොත් තමයි තේරෙන්නේ මේක දැක්කට පස්සේ අල්ලගත්තට පස්සේ පස්සම ගන්න පුළුවන්. ටිකක් කපලා බැලුවට පස්සේ රත්තරන් පරණ පාත්‍රයක් අරගෙන ඉදිකට් එකෙන් හෝර් ලෙවල් එක දන්නවනම් මේක රත්තරන් කියලා. ඊට පස්සේ අර වටේම තියෙන කට්ටේ ගලවන එක එච්චරම අමාරු නෑ. ඒක බොහොම සුළු කාරණාවක්. හැබැයි මේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න ඕනේ. වටේ මල බැලලා කච්චල් මැරෙන්න රත්තරන් කියලා. දැනගත්ත දවසේ ඒ මනුස්සයා ක්‍රියාත්මක වෙන්නේ මේ යොනිසුමංස කාර්යය හරහා ඒන සැප වේදනාවට දාස ස්වරූපෙන් වාල් ස්වරූපෙන් ආශ කරන්න යන්නේ නැහැ ආශ කරනකොට දැනගන්නවා hina යන ඕන්න උබාවුමයි කිය. කවුරක්වත් ඕන්න කියලා දෙන්නේ. ද්වේෂය එන්නකොටම පරිසද කරන තත්ත්ව කරන කෑ ගහ ගන්නත් වෙලා වෙනකොටම තීරණ පටන් ගන්න දැන් යකාවේ වෙලා තියෙන්නේ. ඒක අදුක්කම සුඛේනොට නීරසකම කම්මැලිකම එන්නකොටම දන්නවා. ටිකක් කල් වැඩ කරලා බලනවා. වැඩ කරපුවට පස්සේ වෙනවා මේ සැපත් එක්ක එන සුඛ වේදනාව අපේ මනාවේදී උනන්ද තත්ය. දුකත් එක්ක තියෙන මනාපේ අපි කැමති නැතන කැමතිවත් තියෙනවා. එක තැනක විච එක විදියකට ඉන්නකොටත් වෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාවේ තියෙන නීරස ගතිය අවිද්‍යාව කැමති නැතුණත් වෙනවා මේක දැනගැනීම චිත්ත ධර්මය. අපි මෙතෙක් කල් කරගෙන ගිය ලාභ සත්කාර පස්සේවිල්ලක් නෙවෙයි. ආහන් ඒ දේ දැනගත්තට පස්සේ යෝගාචරයේ රුචි අරුචිකාන කාලසතහන ඇසුරු කරන පුද්ගලියෝ අහන බණ යොදන යදෝම හැම වෙලාවෙම කොයි දේ කරත් සැප වැඩිවීමට කටයුතු කරත් ඒකෙදී දාස ස්වරූපෙන් වැඩ කරන හැටි පේනවා. වාල් ස්වරූපෙන් වැඩ කරන හැටි පේනවා. පරිහරණයකට කැඩෙන හැටි පේන්න ගියාට පස්සේ ආත යෝගාවචරයක් කියනවා. ඊට පස්සේ තමයි හැබෑ වෙනස වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ කවදාකවත් අන්නේ මහපැහැ වෙනස වෙච්ච නැති තේරුම් ගත්තේ නැති අයට නීති පනවන්නවක්වත් ඔක්කොම මේක තේරුම් ගත යුතුයි කියන තරම්වත් මෝඩ උනේ නැහැ මොකද මේක බරපතල දෙයක් මේක තාම ගැඹුරු තත්ත්වයක් උන්වහන්සේ කිරුවේ ඒකට අවශ්‍ය පසුබිම සකස් කරලා දැනුම තියලා කැමති කෙනෙක් ගනිලා ගත්තර පස්සේ ශික්ෂා වෙන්නේ හරි ශික්ෂා වෙන්නේ මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ ඒ නිසා භාවනාවේදී ප්‍රඥාව පහළ වුණාට පස්සේ තමයි සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලාංග එන්නේ. පටන් ගන්නකොට නම් සීලෙන් පස්සේ සමාධි සමාධියෙන් පස්සේ ප්‍රඥා කියලා තමයි පොතේ උගන්වන්නේ. මොකද හරියට වැඩේ වෙනකොට හරියට තේරුම් ගත්තට පස්සේ තමයි හික්මීම එන්නේ. ඒ නිසා අපි කවුරුත් හික්මවන්නේ ඉස්සර වෙලා ඒකේ නා ඉතාම ඉවසිල්ලෙන් කැමති කෙනාට දැනුම දීලා එයා ඒක උකහා ගන්නවා නම් විතරයි ඒ මනුස්සයා හික්මෙන්නේ හික්මන්න පුළුවන් වෙන්නේ. දැනුවත් ගන්න තරම් බැරි නම් වේලිච්ච දරලි නමන්න බෑ. කැඩෙනවා. මෙලෙක් ගතිය තියෙන නිසා අද ධර්ම දේශනාවත් ඒවට Tamanටම Taman කන්නඩියක් ඉස්සරට ගියා වගේ මේවා දැක දැන ගැනීම පිණිස විචක්කා කෙනෙහිල්ලකටවත් අනුම්මනින්ද යා මිනකෝදෝ වශයෙන් අධීව එකක් නෙවෙයි ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථාන ලැබිච්ච කාලය තුල හැම වෙලාවෙදීම Taman කරා පැමිණෙන මේ කායන ප්‍රශ්න විතරක් නෙවෙයි වේදනා ප්‍රශ්න වශයෙන් පැමිණෙන මේ සැප දුක් වේදනා වලින් නතර නොකර ඉදිරියට යන්න තවදුරටත් ඉවසීමෙන් ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාටම සාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා ඒ බන්දහැටි නම් කරන්නේ නැහැ නමුත් අපි මුලින්ම ධර්ම දේශනා ඉගෙන ගන්න පොඩ්ඩක් ඒ වෙලාවෙන් වාඩි ගියාම කතා කරපු දේවල් පිළිබඳව කුලී පිළිබඳව සාකච්ඡා කරන දෙයක් තියෙනවා ඒක පිළිබඳව ඥානසෝල් ගන්නවා එහෙම නැත්නම් අපි පල්ලෑදිවත් ඉන්නකදී කිතාව සාකච්ඡා ගාථා සජ්ජානා කිරීමේ ධර්ම දේශනා ආත්මසොන් සචුවල් සමාප්ත කරනවා ඉතින් ආකාකාදී ඒ කිතාව සාකච්ඡා ගාථා සජ්ජානා කරා ඉස්සලා මේ පිළිබඳව පිසු කර ගැනීමක් හෝ මත ප්‍රකාශ කිරීමක් හෝ මාතෘකාවක් තියෙනවා කර්මාන්ත වලින් ඉවත් කරන්නේ කර්මාන්ත විලාසය සරණාමණේ මම මේ ඉස්සරහේ වාසිය පුනාමේ මේ ගැන සඳහන් කළා ඒක මේ දැන් අපේ විද්‍යාත්මක කියලා කියන පරිණාමවාදී අනුව විද්‍යාත්මක විචාරය කියලා විද්‍යාත්මක අනුව කියන්නේ ස්වාමීන් වහන්සේ ඔව් ඒක පරිණාමවාදී කියන එක තමයි බෞද්ධ සිතුවිලි සම්පූර්ණ ඇක් කරන හේතු වෙච්ච හේතුවක් වාසී ධර්ම දේශනාවේ පරිණාමය ගැන සඳහන් කරනවා. මාතර කියන්න පුළුවන් නම් පඥා වාදයේ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයට වැඩිමක් පාර වැඩිමක් පාරා සිද්ධ වෙලා කියලා මම බොහොම සාකච්ඡා කරනවා. කිසිම විදියට බුද්ධ ධර්මයට මොන විද්‍යාත්මක කිනෝ ප්‍රතිනේ. ඒකේ වෙන තැයි කතෝලික වාදයේ බොරු කියලා 100 100ක් උගන්වනවා. බුදුහාමුදුරන්. ඒ නිසා අපිව ගන්න සාක්ෂි. අපි ගන්න ආයුධයකට පඥා වාදී ගත්තොත් ඒ තේරවාදී කියන කතාව බොරු වෙනවා බුදුරජාණන්ගේ හේතුඵල ධර්මයේ තවත් ඔක්කොම. ඒ වන්දරණම් න්‍යායවලින් පාය වන්දරණම් න්‍යාය හරි වන්දරණම් න්‍යාය දිනුනයි කියන්නේ වර්ණාමවාදී කියන්නේ. ඔව් ඉතින් බොරු වෙන්නේ. මනුෂ්‍ය ජපාන වල වතුර හොඳයි. <laughs> ඔක්කොම හරියට ජපාන වෙන්නේ ඉඳී තියෙන අපිට මේ දෙක හැබැයි කිව්වට ඒ ලින්ක් එක අහුන්නේ නැහැ නේ වර්ණාමවාදී එක. වර්ණාමවාදී ලින්ක් කියන වතුර කියලා මානා ලින්ක් එක අහුවෙලා නැහැ. ඒ කතෝලික සභාව යට ගැහුවද එහෙම නැත්නම් මනුෂ්‍ය දාගන්න බැරි වුණාට කිව්වට ඒක තාම මේ කියන්නේ මේ හයිපොතීසිස් එක නැත්නම් මේ උපමානයක් විතර උදාහරණයක් ඉන්න ක්‍රම හතරක් වෙනස් වෙනවා මේකදී කතා කරන එක මනුස්සයෙක් එක්කදී නෙවෙයි. නැත්නම් කාලානුරූපව අංගන සූත්‍රයේදී බුදුන්සේ දේශනා කරන රාග ද්වේෂ නැති මනස රාග ද්වේෂයටපත් වෙනවා. මේ විදිහට අපි අද ඉන්න තත්ත්වෙට කෙලෙසිච්ච හැටි කනකදී වහනන බොහෝ මනුෂ්‍ය පිළිතුරු පිළිසිදු කිසිම රාගයක් ද්වේෂයක් නැතුව ඉඳලා අද තේසන් තත්ත්වෙට පත්ලා තියෙන්නේ ඒක තමයි ධර්මයේ අනු විස්තර කරන්නේ. ඒකව තව දුරක් කියනකොට තව ඉස්සරහට යනකොට මාසුකුණිදාදේ කියනවා මේ පොලිචුත්‍රි දසවල පවා මාර්කට් එකට පටන් ගන්නවා. ශාල වැඩ කරන ගොඩක් වෙනවා. තව ඉස්සරහට ඔක්කොම හිතුවේ මේ හේතු බල ගන්න එක තමයි. විශාල වෙන්න තියෙනවා. මෛත්‍රී බුදුහාම පහළ වෙන්න ඉස්සෙල්ලා මනුෂ්‍යක පරමායස අවුරුදු 10කට පයින්. ඒ වගේ දෙන්නේ මනුෂ්‍යයා කරන දේවල් නිසා තමයි. පරිදේ පරකාමක් තියෙනවා. ප්‍රතිපදේශේ පරකාමක් තියෙනවා. ඒ නිසා හොඳට බලන්න ඔය විද්‍යාඥ කියන දේවල් බුදුහාමුදුරෝ බුදුහාමුදුරන් කාලේ තිබුණේ අපි පාවිච්චි කරන්නේ බුදුදානවාදීගේ ධර්මයට උරලක් හොරකට බෑ ඔය විද්‍යාඥයගේ අර්ධ මූල ධර්ම. ඒගොල්ලන්ගේ වාදනය තමයි අනිකෝ සෑම ආගමක්ම මකන්න පුළුවන්. අනිකෝ තහනම් දෙන බොරුව, අනිකෝ තහනම් දෙන ඉතිහාසයක් නැති කතිය මවාපෑම සියල්ල මකන්න පුළුවන්. ඒ නිසා අපිට ඕන බුද්ධාම බලන්න. ඉන්දියාව අරගන්න පුළුවන් කවුදයක් ඒක ඕන විශ්වාස. විශ්වාසයෙන් නැහැ ඉන්දියාව ගැති වෙන්න ඕනේ නැහැ විද්‍යාවයි කියලා බය වෙන්න දෙයක් නෑ. මම කියන හොඳට විද්‍යාව ඉගෙන ගන්නilla. හොඳට විද්‍යාව ඉගෙන ගන්න විපස්සනා කරපළා විද්‍යාව PhD එකට ගිහින් කියන්න පුළුවන් බුදු ආරෝග උන්ට කලින් කියලා. විද්‍යාව බුදුන් සරණයි කියලා දැන් කියනවා. විද්‍යාවට එතනට එනකොට දැන් මේක කල් දහම් කියන්නේ බුද්ධ ධර්මයක් කියන්නේ. කියන්න ආවේ විද්‍යාවට දේශනා කරනවා කියනවා. ඒ බුද්ධ ධර්මයේ නැතුව විද්‍යාව අන්ධ සම්පූර්ණයි. හරියට සතුටු දෙක දැනගත්තට වේදනාව ඉවර කරන්නේ. අදුක්කම සුඛය අන්න ගන්න විද්‍යාවේ උපක්‍රම නැහැ. අපි ළඟ තියෙන ඕනේ තරම් ඒ අපි කිව්වට බෞද්ධ කීයේ කියන නේද? ඒ වගේ දෙයකට හිත යොදන්නේ. ඉතින් කවුද කවුද වැරදි කාරණා. අපේ උදාහරණ දෙක සම්පූර්ණ ලක්පට කියලා තියෙනවා. සම්පූර්ණ අවුලකට කියලා තියෙනවා. අපි තාම බලේ පදින යනවා. තාම යන්නේ සැක වෙන ගමන. හරි. අපේ සෝමනාස අනිත් හැම දෙයකින්ම වැඩි කරන ලෝභ දේශ මොහ නේද? ඒක නම් ඉස්සරහ. එහෙමම කිව්වල කියන්න බෑ. මොකද එහෙමම කිව්වොත් ඒ මනුස්සයාට සංසාරයෙන් ගැලවුමක් නැහැ. ඒක නිසා බුදුදහම සඳහන් කරලා තියෙනවා ලෝභ දෝෂ මොහ වැඩි කරනවා කියන එක සාමාන්‍ය ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඕකෝදිටික නොතබනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. බුදුදහම කියනවා කොච්චර ලෝභ දෝෂ මොහ බලවත් නැති හොඳටම දෙක කියන්නේ කුසල ධර්මය අකුසලට වැඩිය බලන්න. ඒක බුදුදහමේ මූලික ඉගැන්වීම. කුසල ධර්ම වලදී අපි මේ කවුරු හරි කියන බුද්ධ ධර්ම පිළිවෙම මිනිස්සු නරක කරනකල එහෙම නැසෙලා මාය පාක්ෂික වෙච්ච මිනිස්සු. කවුරු අතහරන අසත්‍යන අදහන කර අනිපාරයන්ට තොරමක් අපල. අකුසල සිද්ධියෙන් දුරයි. ඈ අකුසල සිද්ධියෙන් දුරයි. ඒ කොයි දේවත් එකක් මතක තියාගන්න කුසලයේ අදහන ගිය දවසේ මේ මුළු ලෝකෙම කියන පද්ධතිය තමයි අපෝ කුක්කෙක් වගේ දන්නේ. හැබැයි අපි කෙලෙස් අදහන්න ගන්නවා. පංචාමවාදීන් අපිට ආපු එන එක අතුරා එන එක ඔත්තු බලන්න ඕනකෝ වැඩිකාරයක් කියලා ඌට වෙන ස්පර්ශයක් නැහැ ඒක වැඩේ මේකම තමයි. ඒක ඌ කරගන්න ඌ කරගන්නේ. ඌ මට වාද දුමක් කරයි. අපේ සංවර විනාශ කරත් කරයි. මම මොකද කරන්නේ මම බලන්න ඕනේ මේ කුසලේ සමාදන් වෙන්න ඕනේ කිව්වොත් උදේනාශක් ඇති. විශේෂයෙන්ම හැම ප්‍රධාන දාර්ශනිකයෙකු කියපු දැක්කම මනුෂ්‍ය ප්‍රධාන වශයෙන් හොඳ මිනිසෙක්. හොඳ පැත්ත බලන්න. නමුත් අපේ පරිසරය, අපේ පන්ති වාදය, අපේ මේ කැදරකම ලොකෙලිටරි දිනුනේ නෝනද තේසාකර හොඳ වැටෙන රැකලා ප්‍රතික්‍රියා විශ්ල වෙච්ච ගමන් අපි හරි නිකන් අර කිරි කලයන් ගොම කඳුලා වගේ නැස්ති වෙනවා. ඒ නිසා ඕනේ තරම් සාධාරණය, අසාධාරණය එහෙම නැත්නම් සාහසික අපරාධ කෙරෙන්නේ අධාරණයට කිසි දෙයක්. අදහස් මේක විතරයි වෙන දෙයක් වෙච්චා වගේ කිව්වොත් අර බින්දෙන වැටලා ඇති බලනකොට මුදුන් කාලේ රැවැත්තුන ජීතවනාරාමේදීත් එකයි අද ඊට වැඩිය හොඳට සිද්ධ වෙනවා තමන්ගේ පාරේ යනකොට මොනවද දැකපද ඒක නිකන් හරියට මේ හොඳට නැක්කෙට කැපෙන කඩුවක් දෙකට නමක් හදන හතුරෙකුට මොකද වෙන්නේ ඒ තමයි මෛත්‍රී වගේ කෙනාට වෛර කරන්න බෑ කරා වෛර කරාට එයා මේ කැපෙන ආයුධ දෙකට නමක් හදන වගේ එයා දුකටපත් වෙනවා හැබැයි එහෙම කෙනාට දුක්නුකින් කියලා කියන්නවත් එපා කියලා. එයා යා කර්මානුක කරගත්තා විශ්චි විනිශ්චය කරන්න යන්නත් එපා. Taman කෙනා කොහොමද අපිට කරගෙන යනවා මේ ගුණය බලවත්. රාග ద్వේෂමෝ කොච්චර ව්‍යාපේ බලමු. සිද්ධි බහුල වැඩි, මිනිස්සු වැඩි, තේනාව වැඩි. විතරම ඉන්නේ කෙලස් තමයි. නමුත් සතිය කියන එකයි චෛතසික ධර්මයේ ඒ සීනෝටස් කරන්නේ. ඒ කියන්නේ වළංකාරයට සුමානික වෙන පොළුකාරයට වරුවන. දත්තහන් දෙන එකයි තියෙන දත්ත කොට දඩ කොට ගාලා අපු සුමානික කරපු වැඩ දෙන එකයි තියෙන්නේ. ඒ නිසා සත්‍ය ඉස්සර කරගෙන යන්න ගත්තා. ඊට පස්සේ ගොඩාක් තව ඒකට ආධාරක ධර්ම ගොඩක් එකතු වෙනවා. ඒ ධර්ම ඥාන වල ඒ නිසා සත්‍ය හොඳට පිළිතුරක් නැහැ. උදාහරණ විදියට සත්‍යක හම්බෙකේ සබ්බාචි කර්මදාන කියලා තියෙනවා. අනේ සරතන්නේ සත්‍යයේ පරීක්ෂා අපේක්ෂා කරනවා. ඔබ පවක් කරනකොට සතිය කරනවා. උඹට ගෞරවයට හරමයි වලත් සතිය ඉන්නවා. ඔබ කාටද තෑග්ගක් දෙනකොට සතිය ඉන්නවා. ඔබට කවරේ සුදු කරනකොට සතිය ඉන්නවා. හැබැයි මේ මිනිස්සයා මේ සමාජයේ රස දන්නේ නැතිව පැත්තකට වෙච්ච කියන දේ ගණන් ගන්න දෙන්නේ කියලා මිනිස්සු දොස් කියනවා. ඒත් මේ මිනිස්සගේ මානසිකත්වය එයාගේ විඥාන ස්රෝතේ එන්නේ පිටු. ඒ රාග දෝෂ මොහ හැමතැනම තියෙනවා කිව්වට එකක් මතක තියාගන්න කිසිම දවසක අපේක රාගෙන් 100%ක් මත් කරන්න බෑ. රාගෙන් මත් වෙච්ච බව දැනගන්න පුළුවන් සතියේ ඉලක්ක තියෙනවා මත. කඩාවත් අපිට ද්වේෂයෙන් 100%ක් රත්ෙට බෑ. දැන් රාගේ ද්වේෂයේ ඉන්න බව දැනගන්න සතියට අනිවාර්යයෙන් මේ දෙක අලක් අපිට 100%ක්ම හොයලා යන්න බෑ. අපි දැන් තකතිරු කියලා දැනගන්න පුළුවන් සතියට පොඩ්ඩක් ඉඳලා තියෙන අපි අදහන්න යනතර කඳුල. කඳුල අදහන. මොඩකම කරනවා. මොඩල් කරනකොට දන්න ගතිය මගෙන් නැති කරන්නේ ඕක කාටවත් කරන්නේ. ඉතින් ඒක තමයි සත්‍ය කිසිම කෙනෙකුගේ අධිකාරියටත් නැහැ. බෞද්ධයන්ටත් අයිති නැහැ. අදාළයි. ඇත්තටම දැවුවොත් උරු සත්‍ය බුද්ධ අපි කියලා කියනවා. ඒ කියන්නේ නිකන් ඔය බුද්ධ අරන් කියන්නේ හිතේට ඕක දන්නේ නැත්නම් තාම රාග දෝෂ මොහ තමයි. ඉතින් ඒකට ඊමන්සයි දෙනවා රාග දෝෂ මොහ. ඒතර මහරේ ඉන්නාමයි. අනේ අන්තන් තව කාගේ සීරියස් මගේ වලට වැටෙනවා. ඉතින් දැන් අනිවාර්යයෙන් පිස්සුදු මායා කොටෙන් නැතුව ශක්තිය බලවත් කියන්නේ සත්‍ය බලවත්. සත්‍ය බලවත් කියලා කියන්නේ. මේ සත්‍ය කියන්නේ මේ දේ වෙනවා මේ දේ වෙනවා කියලා වෙන්නේ නේද? වෙන ඕනම දෙයකට අපදිව බලන්නේ. ඉතින් ඕන දෙයක් පිටාවේ තමයි තියෙන එක අපදිව බලන්න පුළුවන්. අවුලේ බලයට කියලා ද්වේෂයක් එන්නේ නැහැ. කාටවත් දොස් කියන්නත් බෑ. අවුලේ බලන්ට කිසිම විදිහකට අපිට ගැලවෙන්නත් බෑ. අපි මෙතෙක් කල් කෙරුවේ ඒක ආවේ අසවල නිසා, අතීතේ නිසා, අනාගතේ නිසා කියලා පටලවා ගන්නවා. සත්‍ය කියන්නේ කිසිම පූර්ව නිගමනකින් තොරව ඉතින් මේකට බුදුන් දෙන පුළුවන් ශක්තිය තියෙන්නේ අවුති මනසක් ඇති මනුෂ්‍යයෙක් නෙවෙයි. තිරසන්න බෑ. ඒ සංඝාතේ මේ තිසන සාජාතේ අප්‍රමාද පානේ මනුෂ්‍යයා. සාජාතේ අප්‍රමාද පානේ කරන නිසා බුදුන් මනුෂ්‍යයාට ආමන්ත්‍රණය කරන්නේ ඔබට පුළුවන් අශ්‍රව කරන්නේ කම්පණ වෙන්නේ. අදරස්නනහඳ අදුක්කන දුකේ සපක් කියන්නේ අපි ඒක දැකි අපිට ඒක ලැබෙද්දී අපි බාරගත්තේ උත්තේ සපක් හැටියට නැත්නම් උපේක්ෂා නේද? මොකද ඒක වේම වේම ඉලෙක්ට්‍රික් පැන. ඒක තමයි මනුෂයාගේ වෙනස ඇති කරන තැන. අදුක්කන දුක වේතාව එනකොට මුස්පේතු වෙන්නේ. ඉතින් මේක සපක් කියන්නේ මොකද? මින් එහාට දෙන හැම එකක්ම ඊට වැඩි කෙලෙසකට. ඉතින් සපක් කියන්නේ බුදුහාමුදුර හරියට මම පෙන්නලා දෙලත් නැහැ. කවුරුත් කියන්නේ තමයි ඉතින් කාලා කාලා කාලා මේකේ ඉන්න එක තමයි අඩුම ෆ්‍රික්ෂනල් පාර්ට් එක තුනා. ඒකම අඩුම දැන. හැබැයි මේකත් ඇත්තටම සපක් නෙවෙයි හිතාගත්තොත් මේක වැඩි අනෙක් තියෙන හැම එකක්ම නරක නිසා ඒක හරි අමාරු පොයින්ට් එකක් ඒක මේ. හතරේ හතරයි. කොස්ට් එක තියෙන සිහියට සම්බන්ධයෙන් එකතු කරලා හරියට දරුවෝ එතන සංසිඳීමේ සුවයක් දකින්න. අන්නේ සංසිඳීමේ සුවය පේනවා නම් පීඩාව නැහැ. එතන දැක නිකන් ඒක දිහා බලුවොත් තමයි මේ පීඩාව ඇති පේනවා කියන්නේ. ඒක නේද? ඒකට මම මේවා කරනවනේ අපි සිද්ධි බහුල භාවයේ ධර්මකම කියලා හිතාගෙන දැක්කක් නේ. ඉතින් මොනවා කර නැත්නම් දෙනකොට කරදි කියලා එකක්. ඒකට මොනවා කරන්නේ කියලා ක්ලේශ නම් අර පරාදේ හොඳයි. ඒකට පිටන සාරිපුත්‍ර දාන කියනවා ඒ අදුක්කම සුඛේ එනකොට පෙළන ගතිය, තවන ගතිය තාම තියෙනවා. නිකන් ඔයේ පාළු වෙලා කොන් වෙලා ඉන්න ගතියක් තියෙනවා. ධන වෙච්ච ගතියක් දැන් ඒක මහා පෙළන ගතියක්. උඹට දාලා කොලනවා. ඒ වගේම තවන ගතියක් තියෙනවා. නමුත් ඒ තැවීම නිසා මොනව කරන්න ගියත් මේ දෙටි කෙලසෙනවා. මේකට ඇවිස්සilla තියෙන නිසා කොම්ප්‍රොමයිස් කරනකොට අදුක්කම සුඛේට කොම්ප්‍රොමයිස් කරනවා කියන්නේ අදුක්කම සුඛේට හේතු කරනවා කියන එක ඥාණයෙන් බුදුන් ඇදහිල්ලෙන්ම ලෑස්තිලා ගිහිල්ලා ඊයේ නකර ඉඳලා අද කිරීමෙන් කෙරුවට පස්සේ ඒ වෙලාවම අදිස්ථානය ප්‍රතිඵල දැකීම තමයි කියන ඉලෙක්ට්‍රික් කියලා. කෙරුව විඤ්ඤාණය අනෙක් මතර කොච්චර අදුක්කම සුඛයාව නන්දකින් මත තංගිල එනවා. ඉතින් තේරෙනවා. දොර වහලා තියෙනවා. අද ඔයා හිටින්නේ. ඉතින් අතකොම සුඛේ ආපහු යන්නේ හඳා වැටිගෙන මේ අක්ෂරකට බුද්ධ පෙදෙවි දීලා වන්දනා කරලා සත්‍තා පිටවන පහන කරන මට වරෙන් කිව්වා. ඉතින් කියන වාසිකේ කටන්නේ. ඒක දිහා බලනකොට මේක පුදුමාකාර ලෝකයක්. ඔය භවනා කරනන් අතර විතර ජීවිත නෑ භවනා නොකර නෑ. භවනා කරනවා කියන්නේ ප්‍රතිඵලය එනකොට නියමයි. හරි පාල්. හරි කක්කම්. හරි නීතද හරි මුස්පේන්ති ඊට වැඩිය හරි හොඳයි ඔය නන්දමාලිගේ දිනුවක් කන්නේ හොඳයි කහණ වෙලෙන් ගන්න හොඳයි කියලා ඉතින් අර කියලා ගාගෙන අනාගෙන ආපුදාසි කියනවා දැන් මේ යනකොට ඉන්න හරියට මේ නිස්සන්න වලට එන්නෝ යන්නෝ යන්නෝ ඉන්නේ නැතරක් නෑ යන්නටක් යන්න තමයි හම්බෙනවා අඩුයි මුලින්ම නිකරම වචනයක් අහගෙන ඇයි යන්නේ කියලා ඉතින් අත්‍යවශ්‍ය කාර්යාවට යන්නේ අනිදාසයෙන් කපුල කඩනවා එතන භයානක ලෙඩක් හදාගන්න එතකොට ආයෙ මතක් වෙන එක තමයි ඉතින් ඒක කියන නෙමෙයි. එහෙනම් මේ තරකට යන තාපසේ කියනවා දායේදී පෙනුනේ නැහැ ගියා ගියාරවදී කෙරුවට පස්සේ ටික ටිකට අහුවෙලා ඊට එන්නේ වැඩි දුකක් කරා. නමුත් අර මේ වෙලාවට කිව්වොත් දැන් ඔය චේන්ජ් කරාම යනකොට දෙන්න එක දරාගෙන හිටියම මොකද වෙන්නේ කියලා ඒක ගලපලක් නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒක දොස් කියන වටයක් නෙවෙයි. හරිම කියන්නේ ඒක බල ධර්මයේ නෙවෙයි එතන සිද්ධ වෙන්නේ. එතන අහන්නේ. 100 200ක් අහඹයක් අකාලිකයි. ඒක කාගවත් පරිවර්තයක් කියන ඕනම කෙනෙකුට ඕනලාගේ ඉස්ස ගන්න පුළුවන්. ඒක සෑම කෙනෙක්ම ਸਰබලතාවය දෙන්නේ. හැම කෙනෙකුට තියෙන ਸਰබලතාවය අවශ්‍යතාවය නම් තියා කරන්නම තමයි දුක් වෙන දේ තුනේ. ඒ කියලා තියෙනවා දුක පිළිබඳ මිනිස්යාගේ තියෙන ආශාව සාධාරණීකරණය කරන්න තමයි අවිද්‍යාව කියන්නේ. නැත්නම් යන්නේම දුක තියෙනවා. ඉත දීපු ගමන් යන්නේම දුක. ඒක හිතා ගන්න බෑ. ඒ කියන්නේ මලකට මේ මනන්න ඕනේ නෑ පීය කතර තිබ්බම දුව යන ගන්න. කවුරු පිටිපස්සේ විදියට පීයෙන් යන බලන්න ඕන ගමන් නෑ. පීයක් වගේ නෑ. දරෝතින් මන ගන්න මේක හොඳ සිල් ඒව සිල් ප්ලේ පීය කියලා. ඒක අරගෙන කියනවා රිද්දෙනවා ආන්දනවා රෙන්නේ කියලා. ඒ කිසිම නෑ. විතරක් නෑ ගැරන්ටි දෙකක් දෙකක් නෑ. ප්‍රධානීට තමගේ දුක් ප්‍රමාණය වර්ධ ගන්න බෙදා ගන්න හැටි. කැඹුරකින් දෙකින් ඇදගෙන නාන්නේ. මේක බෙදාගෙන කෑමක් ඉන්නේ ඇදගෙන නැමක් කියන මනුස්සරුනේ. කිසිම කෙනෙක්ගේ ඒකෙ නෑ වෙනසක් නෑ. උන්ටත් දැන ලෝකයේ පුදුම ජෝකියක් තියෙනවා. පුදුමාකාර විශ්සකටවත් තියෙනවා. ඒ හොඳට ඇනලයිස් කරන්න ඕනේ අනුන් ටිකක් වගේ. ඒ නිසා අතරන් ගියාම අනිත් කෙනා කනතු වෙන නිසා සමන් කරන ටික බලලා හිටපුවාම හොඳට පේනවා. අපි සැපට නොදැන නෙවෙයි අවශ්‍ය දේ නොදැන නෙවෙයි මේ දඟලන්නේ. දැන දැන දුක සොයනවා. දැන දැන දැක දැක දුක සොයනවා. මේක අපි සාකච්ඡා කරන එක තමයි ධර්ම සාකච්ඡා කියන්නේ. කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ. ඒ වසංගණ්ඩ යන්නේ. දැන් අපිට මෙච්චර ප්‍රමාණයක අවිද්‍යාව තියෙනවා. ඒක නිකා කියතන්නේ හදාගලා ගන්නේ. ඒක දුර්වල කරගන්න දවසක් කියලා හැබැයි කොහොමද වෙන්නේ කියලා කියන්නේ. හරියට දැන් අපි සතියෙන් ඉඳලාට අපි සතුට උපේක්ෂාවෙන් වේදනා දැන ගන්නවා. එන්නත් දැන ගැනීම විතරක් නෙවෙයි නැත්නම් දැනගන්න දේ ඔස්සේ හේතුඵල වශයෙන් පිටසක්. ඇත්තටම මේ මේ සතියෙන් ඉන්නකොට දැන ගැනීමවත් වෙන්නේ නැහැ. දැන ගැනීම වෙන්නේ සම්පජානනය. අපි සියලු දේට විරුද්ධ වෙනවා. පූර්ණ නිගමනයකින් තොරව, විනිශ්චය කිරීමකින් තොරව ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රේදා සතියේ තියෙන නයිසර්ගික ලක්ෂණ. විනිශ්චය කරනවා. දැනගත්ත ගමන. ඒක සතිය නැගිටතර පස්සේ අපිට. සතිය නැගලා ඊගාවෙන චිත්ත කියන්නේ 100 100ක් සාදා සා ප්‍රතික්‍රියා සාදරව බලාසිතී කරනවා. ජජ්මන්ට් කරන්නේ. ඒක කරගත්තොත් ඒක සතිය. ඒක සම්පදන්නේටයි කියන්නේ. සතිය කරන්නේ මේ ඇස් තිබුණාට මොකද අන්ධෙක් වගේ බලන්නේ. කන් තිබුණාට මොකද මීරෙක් වගේ හදන්නේ. දැනම තුනට මොඩෙක් වගේ අහනවා කිසිම දෙයකට විනිශ්චය කරන්න. ඒක තමයි අපි දන්නේ කියලා. අපි එන හැම දෙයකටම සංගාන දෙයක හරියට විදිහ ඥානකතියක් නැති. ඒක නැති තැන තමයි සතිය. හැබැයි ඒ ගතිය, ඒ විනාශ කරන ගතියට නිඳ කරන්නත් එපා. ඒකේ කෘත්‍ය කරලා දෙන්න. හැබැයි සතිය නිර්වචනය කරන්න එපා. ඒ කීම් බලන්න ගතිය හෝ හොඳ නරක වෙන් කරන ගතිය. සතියේ අසුචිත්කයි අත්තමත් එකයි. බුදුහාමුදුරුවෝ කියලා කියලාද? පැත්තකින් තියෙන සතියේ ඉන්නහට යන්නේ නැහැ. ඒක සතියේ කිසිම ටෙන්ෂන් එකක් නැහැ. ආතතියක් නැහැ. හොඳ නරක වෙලොත් නැහැ. හොඳ කන්ද නරකයින් ගන්න ආතතියනේ. දැන් සතිය නිර්වචනය වෙලා හොඳට සතිය පෝෂණය වෙලා ඉන්න සතිය කියන එකේ වැඩ ගොඩක් කරනවා. අඩුපාඩු මම සතියෙන් හිතා කියලා සතුටුසක් කරනවා නම් ඒත් සතිය. ඒ ඔක්කොම ඊට පස්සේ චිත්තක්ෂණය වෙන සම්පජඤ්ඤේ කෘතිය. ඒක ප්‍රතික්ෂේප කරන්නත් වෙනවා. හැබැයි හොඳට මේක කරනවා සතියින් කරන්නේ දැන් කැමරාවක ෆොටෝ එකක් ගත්ත විතරයි. එයා දන්නේ ඒක අසභ්‍ය චිත්‍රයක්ද සභ්‍ය චිත්‍රයක්ද කැමරාවට නෑ දෙන්නේ. ඒ ගැටියක් තිබිලා තමයි බුදුහාම කියන්නේ තීන්දුව කරන තැන යන්නේ තීන්දුව නොකරන තැන ඉඳලා ඒකට පුළුවන් උපරිම අවධානය අර තීන්දුව නොකරන தත්ත්වේ නතර කරොත් එතනම නිවන. මේක ලියන්න බෑ ටික ටික ටික ටික යනවා. නැත්නම් මේක යන්ත්‍රයක්. ඒක ගන්න ඇහැ කන දිව මාංශ වලින් යන්ත්‍රානුකූලව ඒ ෆොටෝ එක ගන්නකොටම නැතර කරන්න මේක එන එකද යන එකද කහද නිල්ද රතුද ගෑනුද දෙවිද සබ්බේද සබ්බේද එහෙම දෙන්නේ නැහැ. අපි යන්නෝනේ ඒක උපකරණ නැතුව සිද්ධිය තමයි මේ වීඩියෝ ක්ලිප් එකක් කරනවා. එඩිට් කරලා නැත්නම් දෙන්නත් හදලා නැහැ. කොහොම ක්ලිප් එක වැඩෙනවා. ඒකට සතිය. දැන් සමාධි සිද්ධියකදී කොහොමද අම්ලුනේතොට අපි සතිය මාසට ගන්නවද? සමාධියට යන්න එපා. ඔයගොල්ලන් මොනවද කොහොමද සමාධිය කියන්නේ? ඒකට අසුචි වල කියනවා ඔපරේෂන් කරන්න බෑ. ඒකට සීතල එකට යන්න. කුස්සිය කියන එක නෑ මොලේ ඔපරේෂන් කරන්න. මොලේ ඔපරේෂන් කරලා තීත්‍ය කරන්න. තීත්‍ය කියලා කියනවා නම් මොලේ ඔපරේෂන් කරලා පස්සේ ඔන්න සමාධිය දෙයි දැනගෙන යන්න කක්කවට යනවා. කක්කට යන්නත් පුළුවන්. දෙවන සතිය වඩාගත්ත පස්සේ හොඳම දේ ඒකක් කවලටත් දීලා පිළියෙන්න වෙන්නේ කරන්නේ. ඒක බෑ පුහුණු කරන කාර්යය. ඩ්‍රයිවිං පුරුදු කරන කාර්යය බාහසත් නිශ්චිත දැනට ස්ට්‍රික්ට් එක කරන්න බෑනේ. ඒක නිරන්තර ගෙවයි කොටස්. අයිසන් ගත්තට පස්සේ කිව්වොත් මට රිපෝස්ට් එකක් දෙන්න දෙන්න තිබාරට විතරක් යන්නේ කියලා අපේ. ඒකයි ගත්තට පස්සේ යන්න ඕන. අස්ලස් කමින්නාසෙන් සතිය වැඩිදී මන්දනේ මේ ආයෝගිකව සමාජෙත් එක්ක යද්දි ගැටුම් වැඩි වෙන පැත්තට යනවා නේද සාකච්ඡා. ඒක බුදුරජාණන්ගේ කියනවා මේ තුවාලයකට බෙහෙත් දාලා සුද්ධ කරුවාට පස්සේ ධර්මයෙන් ප්‍රායෝගික වෙනවා. ඉන්නේ තව ගොඩාක් තියෙනවා සත්‍ය කීපේ තේරුම් ගන්න. සත්‍ය වැඩෙනකොට ප්‍රශ්න හතරක් ප්‍රධාන ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉරිටේෂන් එකක් එනවා නම් හැමදේම මේ ලෝකෙ ගැලපෙන්නේ නැහැ කියලා. ඒක අනුන්ගේ වැරදි පෙන්නනවා. ඒකේ තමන් තමන් ගැන විචන ගතිය වෙනවා. මේ ලෝකෙ මේකේ ප්‍රීවර්ත ගන්න පුළුවන් නේද කියලා අකුරට කරන්න ඊළඟ ගතියක් තියෙනවා. ඔය හතර නාවනම් සත්‍යයි නේද? ඒ හතරම පිළින. හතරම පිළික. සමාජයේ බරපතල ගැටුම දැනගෙන හොඳ ලකුණක් පොඩි සත්‍ය තියෙනවා. ඒක පවත්තරින් කියන තමයි යෝගාවචරය. මේ ඒ තියෙන අපේ අභිධිත රේල් පාරේ අහුව තනි පිළිල යන්න ඉස්සර කරනවා. නොගෙටෙත් නැහැ නේද? ඒක තමයි දැන් යෝගාවචරය කියලා. මගේ ජීවිතය අවුරුදු 8ක් හිටියා මම කාර්යබහුල ජීවිතේ. උදපම කරන්නේ. මගේ මොනම නැහැ සතියම කියලා මොනවක් කරන්නේ මට තියෙන්නේ මේ ගැටුම එනකොට ඉන්න පුළුවන් කියලා. සතියෙ ඉන්න පුළුවන් නෑ. පුදුමාකාර දෙයක්. අපිට වෙන ඉල්ලන්න දෙයක් නැහැ. අපි මම බෞද්ධ ගත කරන්නේ සතියෙ විතරයි. ඉතින් ගැටුණාම කොහොමද? බුදුහාමුදුරුවෝ වෙනත් කියනවා නම් ලෝකෙත් එක්ක ගැටෙන්න දුන්නාට ලෝකෙ මගෙත් එක්ක ගැටෙන්න කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. අපි වගේ කරපන්නන් යන කොහොමද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පරිවෙන්න එපා. මේ ලෝකෙ කොහොමදක්වත් එකේ නිවන් දකින්නට කැමති නැහැ. මේ බෞද්ධය තමයි භයානකම සත්‍ය. බෞද්ධ නැති දැනක පිටරට කියලා භාවනා කරන කිසි කෙනෙක් හොයන්නේ බෞද්ධය කියන දකා අනාගතේ අනාගතේ ප්‍රමාණයට බලනකොට යන්න දෙන්නේ නැහැ අනිකාගේ ගන්න. ඉතින් දැන් පරිස්සම් වෙලා කටයුතු කරනවා විශේෂයෙන්ම මතක තියාගන්න තරුණ පිරිස මේ වැඩේ කරනවා නම් වයසක මිනිස්සුන්ට වැඩි කාලයක්. ඒක කෙල්ලන්ට පිළින් වගේ තුන් හත ගුණයක් අරගන්න. දෙන්නේම නැහැ. ඒ නිසා අපි ඊට පාරට මේ පුසුදු දාන සමාජික පිළිච්චික අපිට අනිත් වාසියක් තියෙනවා. ඔතන ගොඩක් ඒ බහන කරන ඉස්චීට අනුක කරනවා. මොකද ඒක දෙන්නේ. උඹේ මිනිස්සුන්ට සෙන්සර් එකක් අද කරන්න පටන් ගන්නවා මේ යකා යන්නේ සතියේ. ආතල් සංස්කාරෙත් නෙවෙන්නේ මකන. අතට ඉන්නේ කාදාගත එක කරන්නේ. මුස්ලිම් දෙලේ බලන්නේ නැහැ ඔබ දෙන්නේ ගොඩක් නැහැ ඔබ. උඩ තියෙන අපට ගියද කුකුලා කියන නිසා බෞද්ධයන්ට ඒක නිලෝණය කරන්නේ. පන්සල ගිහිල්ලා භාවනා කරනවා මම වඳිනවා උට. මම මේ කර්මා කළ පන්සල කරනවා යන්න බා භාවනා කරනවා ප්‍රජාමත්‍යස්ථාන බලයන්. තරණ කතෝලික පොලිසිය බලයන්. මම පිටට ගියාම යාන හරියක් කරන්නේ කතෝලික බලයන්. කිසිම බාධාවක් නැහැ බ්‍රොම්ලි ගියාම කොහොමද? ඒක වහින ඕග. අපිට කිව්වා එහෙනම් කැටිරල් එක දිලා සක්මන් කරන්න. ඒක සෙන් ෆ්‍රැන්සිස්කන් චර්ච් එක. අම්මේ ටී කොලේ හදලා සම්පූර්ණ වොන්නගිල්ල දිලිසෙනවා. දාන අමුතු දෙක නැහැ යේසුස් වහන්සේ පුදුම විදිහට අපිට අනුකම්පා කරලා කරා ඉන්න සක්මන් කරන්න මේ පන්දරට ගිහලා සක්මන් කරනවා නම් මොකද? ගන්න. හැම තැනකම ගියාම මොකක් කරන්න ක්‍රිකට් කරන අතරේ බලද්දී උන්ගේ කවදාකවත් නැවත සමුරෙන් අර දෙක දෙක ගිය පාරේ කියලා. අපි යනකොට සෙන් ෆ්‍රැන්සිස්කෝ වගේ කෙල්ලෝ වගේ කයිද ඒගොල්ලන්ට ට්‍රේනින් එකක් පටන් ගන්නවා. ඊයා ඒගොල්ලෝ එන වෙලාවේදී අපි කෙල්ලෝ යනු සුදුම දැනගන්න ඔක්කොම සතුටු කරනවා. හරි නේද උගා කාපෙටි ඉතරම් කටි. මේ බලන්න ඉල්ලනවා මේ හේන්දර්ස් ශිරෝමගෙන් කතා කරලා ඇහුවලු මේ ඒන්ජල්ස් ලාගේ කියලා. මේ සුරංගනාපිය විමුද බහැරෙන්නේ. දැකපු ගමන් කවුන්ටර් ඉන්න ගෑණි දැක්ක ඔය කට්ටියට කතා කරන්නේ නෑ. මාව දෙන්නේ කරන්නේ වෙනම කියලා දුන්නා සෙන් ෆ්‍රැන්සිස් කන්තිේට. ඒ වගේ මතක තියාගන්න මේ සම්පීඩකනේ සතියට උත්සාහ කරනකොට ඒ මාංශය සමාජයේ පවතින අගයන් ආරම්භයට විරුද්ධ යන නිසා සර්වඥානිකව සමිතිය ඉහළ තියෙනවා කියලා. සතිසෝත ගන්න. ඒ මාංශය නොදැනෙන්නේ කිව්වොත් ලබන්නේ. ඒක ඒකනාගේ දක්ෂකම වෙන්න ඕන තමන්ගේ තියෙන පුණ වසංගාරක සත්‍ය වෙනවා කියලා කියන්නේ නැතුව. මොකද දැන් එන්න කරන්නේ ඒක අපේ අත්තරදි වෙනකොට වැඩි බැලන්ස් නැහැ. වැඩි නැතුව ගියොත් මේසු සැක කරනවා මේ අපාවක් හරි මුట్లా කියන්නේ කොහෙන් හරි පෙතමක් ගන්න. කොහෙන් හරි බොත් කටවක් කපලා ගන්න. නැත්නම් කපු මන්තවට ගන්න. ඒක දැනගන්න ඕනේ. ඒක තමයි මේ වලට ආවත් ඉව නැත්තේ. මෙතනට ආවා. දැන් කාටවත් කොහොම ආවරණ කරන්න යන්න එපා. මම පුළුවන් තරම් නැවතිලා නිසද්ද වැඩ කරන්න යනවා මිසක් මහා ලොකු මූලධර්ම ඉදිරිපත් කරන්න යන්න ඕනේ නැහැ අපි. අපි කියන්නේ පැමිණි සෑම දෙයකටම පූර්වනිෂෝණිකේ තොරව ගන්න. එතන පස්සේ ටිකක් සෙමකෙන්න ටිකක් සමාධි සීලකත්වයට යන්න තමන්ගේ ඒකීය ශක්තිමත් වෙනවා. අන්තිමට බාපතරණ වෙනවා ආශිර්වාද යන්න පුළුවන්. ඉස්සරද ඉස්සරදින් බව නෙමෙයි ලකුව ගන්න. දැන් අපි ගිහින් අපේක මේ භාගයක් විතර කාලේ සාකච්ඡාවක් යෝජනා කරපුවා මෙතන විස්තර කතා කතා කතා කරන කෙනෙක්. අපි ස්මාර්ට්ෆෝන් එකේ සුවය සමාප්ත කරනවා. ඒක පල්ලෙහා මේ ට්‍රිටිට් එකට අහකට අද එකට පල්ලෙහා ධර්ම සාකච්ඡාවක් තියෙනවා. Thank you.